නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ මිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව හා ඒ තුලින් දුක්ඛ සත්‍ය වටා ගන්නේ කොහොමද කියන එක. මේ මෛත්‍රී භාවනාව පිළිබඳව අපිට සාකච්ඡා කිරීමට নানা ප්‍රකාර කාරණා අභ්‍යන්තරයේ ගැබ් වෙලා තිබුණත් මේ දුක්ඛ සත්‍ය කියන කාරණාව ගොඩාක් වටිනා කාරණාවක් ඒක මේ දෙතිස්මා තලයේ තියෙන පටවි මට්ටමේ තියෙන පළවෙනි කාරණාව බවට සලකනවා ඒකට හේතුව තමයි මේ දුක්ඛ කියන මේ වචනය වැඩිපුරම වාසය කරන ස්ථානයේ මේ පටවි ධාතුව මේ ලෝකයේ දුක පැමිණෙන්න පුළුවන් ක්‍රමවේද දෙකක් තියෙනවා එකක් තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල මේ පටවිය තුලින් ඇතිවෙනා වූ දුක අනිත් ක්‍රමවේදය තමයි මේ බඹයක් විතර උස තියෙන මේ මානසික ලෝකයේ තුල අටගන්නා වූ දුක ජීවියෙකුට මේ භෞතික මානසික කියන ප්‍රශ්න දෙක ඇරුණාම දුකක් අට ගන්න පුළුවන් කමක් නැහැ. අපගේ සිතේ වේදනාව, කම්පනය, පීඩනය දුක මේ වගේ අපි নানা ප්‍රකාර නම් වලින් අඳුන්වලා දෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේ සියලුම දුක්ඛයෝ එක්කෝ භෞතිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක් එහෙම නැත්නම් මානසිකව ඇතිවෙච්ච ප්‍රශ්නයක් එනම් මේ දුක මේ මෛත්‍රියේ භාවනාව වඩන මේ තාපසයාට එහෙම නැත්නම් යෝගාවචරයාට කොහොමද මේක ගෝචර වෙන්නේ දුක්ඛ සත්‍ය වටහා ගන්න කොහොමද කියන එක තමයි අපි විශේෂයෙන් අද සාකච්ඡා කරන්නට අරමුණු කරගෙන තියෙන්නේ. අපි දන්න එක කාරණාවක් තමයි අපේ භාවනාව පඩනවා නම් ඒ භාවනාව තුළින් දුක නිරෝධ වෙනවා. එනම් සෑම භාවනාවක් තුළින්ම ප්‍රධාන අරමුණු වෙලා තියෙන්නේ දුක නිවීම නම් ඒ දුක්ඛය පිළිබඳව සත්‍ය ඒ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. ඒ ප්‍රත්‍යක්ෂ කරන්නා වූ පිළිවෙත තමයි අපගේ සාකච්ඡාවට අපි වාජනය කරලා තියෙන්නේ. මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්න කලින් අපි එක කාරණාවක් දැනගන්න අවශ්‍යයි. මේ මෛත්‍රිය කියන මේ භාවනාව විවිධාකාර ක්‍රමවලට විවිධාකාර ක්‍රමවේද භාවිතා කරමින් වඩන්නා වූ පිළිවෙතක් අද වර්තමානයේ පවතිනවා. මෛත්‍රී භාවනාව වඩලා ඒ මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ කරලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඵල හතරටපත් වෙලා එතනනොත් එයාට පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියන ඒ ඉහළ බෝධි වලට සමවදින්න පුළුවන්කම තියෙන පාරමිතාව එනම් සම්මා සම්බුද්ධත්වයට වෙනකම් මේක ඉයලටම අයවෙනි මට්ටම දක්වා වඩන්න පුළුවන් නම් කොහොමද මේ භාවනාව තුළින් අපි මේ දුක්ඛ සත්‍ය චතුරාර්ය එහෙම නැත්නම් සතර සටිපට්ඨානය පරිපූර්ණ කරන්නේ කියන එක පිළිබඳව භාවනා යෝගියා අනිවාර්යම දැනුවත් වේ යුතුයි. එනම් මේ භාවනාව තුළින් එකපාරට අපට හරියත් බෝධියට එහෙම නැත්නම් අතරවෙනි ඵලයටපත් වෙන්න බෑ. ඇයි අතරවෙනි ඵලයටපත් වෙන්න දුක නිවෙන්න එපාය. නිවනට එකම මාර්ගය සතර සටිපට්ඨානය. ඒකායන මග්ගෝ. එහෙනම් එකම මාර්ගය සතර සටිපට්ඨානය නම් මෛත්‍රිය භාවනාව තුළින් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ කියන එක පිළිබිඹු වෙනවා. එහෙනම් දේශනාවේ සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව තුළින් අරියත් බෝධිය කියන හතරවෙනි ඵලයටත් පච්චේක බෝධිය කියන පස්වෙනි ඵලයටත් සම්මා සම්බුද්ධ කියන අයවෙනි ඵලයටත් පත්විය ඇති බව. එහෙනම් මේක තුළින් සතර සතිපට්ඨානයේ වැඩෙන බවට සාක්ෂියක් ඔප්පු වී ඇත. එහෙනම් මේ දුක්ඛ සත්‍ය කියන එක වටහා ගන්න ක්‍රමවේදය පිළිබඳව අපගේ අවධානම යොමු කරන විට අපට වඩාත්ම පැහැදිලි වෙන එක කාරණාවක් තමයි සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා වඩන මේ භාවනාව තුළින් තමන්ට දුක කොහොමද අවබෝධ වෙන්නේ කියන එක පිළිබඳව මේ භාවනා යෝගියා මේ කාරණාවට සිත යොමු කරනකොට මේ තපස්වරයාට තේරුම් යනවා ඇයි මම මෛත්‍රිය වඩන්නේ මන් තුල द्वේෂය තියෙන නිසා द्वේෂය නසන්න ඕනේ කියන අරමුණ තමයි මේ මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය අපි දන්නවා යම් කිසි කෙනෙකුට ශාරීරියේ රස්නේ වැඩි වුණොත් අපි එයාට උණ කියලා කියනවා. උණ ඇති වුණාම අපි එයාට පස්පංගුව තම්බලා කසායක් අදලා ඒ උණ රෝගය පාලනය කරන්නට සනීප කරන්නට අවශ්‍ය බේසජ්‍ය අපි පූජා කරනවා. එනම් බේත් දිගටම වළඳනවා නම් බේත් එක්ක ටික කාලයක් ජීවත් වෙන්න වෙනවා නම් ඒ කියන්නේ අසනීපේ තාම සනීප වෙලා නැහැ කියන එක. දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබමින් තාම අසනීපය Taman තුල පවතින බව ඒ රෝගියා වර්තමානයේ තුල එයා ලෝකෙට පිළිඹු කරනවා. එනම් මේ මෛත්‍රී භාවනාවේ අවශ්‍යතාවය ද්වේෂය අයින් කිරීම. එනම් द्वේෂය අයින් කරන්නට මෛත්‍රී භාවනාව කරනකොට අනන්ත අප්‍රමාණ අපට වැරදෙන අවස්ථා තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි මම සුවපත් වෙත්වා මම නිදුක් වෙත්වා මම නිරෝගී වෙත්වා මම නිවනින් සැනසෙත්වා කියන ආත්මාර්ථ කාමීත්වය මුල් කරගෙන කරන්නා වූ මෛත්‍රී භාවනාව මේ ලෝකේ මම කියලා කෙනෙක් නැහැ. කොටස් 32කින් නිර්මාණය වෙච්ච ජීවියෙක් ඉන්නවා. ඒ කොටස් 32කේ නිර්මාණය ඇති වෙලා තියෙන්නේ සෛල වලින්. එක එක සෛල වලට වෙන් කෙරුවාම පුද්ගලයෙක් සත්වයක් එතන නැහැ. එනම් මේ යථාර්ථය තථාගතයන් වහන්සේගේ පණිවිඩය මේක තුල සැකයක් ඇති වුණොත් විතරයි එයා පුද්ගලෙක් ඉන්න බව විශ්වාස කරන්නේ. ඒකට කියන මිත්‍යා දෘෂ්ටිය වෙනවායි කියලා. නැති දෙයක් ඇතයි විශ්වාස කිරීම. මේ ලෝකයේ නැති දෙයක් තියෙන බව ප්‍රකාශයටපත් කිරීම. නැති දෙයක් තියෙන බව විශ්වාස කරගෙන ඒ තියෙන එක නඩත්තු කරගෙන යාම කියන මේ කාරණා තුන පවතිනවා නම් එයා මිත්‍යා දෘෂ්ටියකට අවුලා තියෙන බවට ඔප්පු වෙනවා. එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ මෛත්‍රී භාවනාව තුළින් ඉස්සෙල්ලාම මමත්වය පුද්ගලයා අයින් කරලා ඉන්න ඕනේ. ඒතුව මේ ලෝකේ සෑම කෙනාම නිවන් දකින්න සුදුසුයි. ඒකට එක හේතුවක් තමයි මිනිසත් භවය කියන මේ දුර්ලභ ගණේ භවයට එන්න මේගොල්ලෝ ගොඩාක් වෙර දරනවා. කුරා කෝඹියාගේ ඉඳලාම මිනිසා දක්වා එන සෑම සත්වයක්ම මේ ලෝකේ නිවන් දකින්නට දුකෙන් මිදෙන්නට දුක් විඳිනවා. අපි ගොඩාක් ධර්ම දේශනාවලදී සාකච්ඡා කළා මේ පල්ලෙයා කුලවල ඉන්න තිරිසන් සත්තු මොනතරම් නිවන් දකින්න දුක් විඳිනවද කියලා. සුනක කුලවල ඉපදිලා ඒ තිරිසන් සත්තු ඒ පාරමිතාව පුරනවා. ඒ පුරන ක්‍රමවේදය තමයි තමන්ගේ ආම්පුතාගේ නිවස මිදුලේ ඉඳගෙන වැස්සට තෙමීගෙන අවුවට වේලිලා පින්නට අවුවෙලා පොරෝ ගන්න යමක් නැහැ. ආහාරයට දුන්නොත් විතරයි නැත්තම් මොකවත් නැහැ. ඒත් එයා අවුරුදු ගණන් ඒ දේපල ටිකයි ඉඩමයි ආරක්ෂා කරනවා. ආරක්ෂක සේවාව එයා මේ ආම්පුතාට ලබා දීලා ඒ කුසලය අනුමෝදන් කරගන්නවා ඒ පින අනුමෝදන් කරගන්නවා වැටුපක් නිවාඩු දිනයක් විශේෂ දීමනාවක් මොකවත් නැහැ ඒ වගේම තමයි ගවයෙක් වෙලා ඉපදුනාම වෙල්වල ආණ්ඩ ගත්තාම වේ වැඩ කරන සෑම කෙනාටම ඒ නඟුල අල්ලන අය ඒකේ කොළ එකතු කරන අය පාගන අය ඒවට වතුර ගෙනියන අය මේ සියලුම කම්කරුවන්ට පඩියක් චේතනයක් හම්බෙනවා අතයි ප්‍රධානම වැඩේ කරන්නේ මේ පොළව ආන කෙනා විශාල මාංශයක් දරන්නේ මේ පස පෙරලන කෙනා එයාට පඩියක් ගෙවන්නේ එනම් මේ ගවයා කියන ඒ කුලේ ඉපදුනාම යම්කිසි සත්වේ එයා මොනතරම් දුක් විඳිනවද මේ ලබාපෝ භවයෙන් එතර වෙන්න කරත්තයකට ගැට ගැව්වාම කොච්චර බර වුණත් යට කියන්න බෑ බරයි කියලා කෙවිතෙන් ගන්නකොට මේ බර දුකයි ගාන ගුටිත් දුකයි. එහෙනම් එයා දෙකම දරාගෙන යන්න ඕනේ. ඒකට නඩු දාන්න බෑ. චෝදනා කරන්න බෑ. කිසිම කෙනෙකුගෙන් පරිගන්න බෑ. ඇයි වියගා කියලා ගැට ගාලා තියෙන්නේ. එයාට මොකවත් කරන්න බෑ. එහෙනම් මේ වාගේ নানা ප්‍රකාර තිරිසන් පොළවල ඉපදිලා මේ සත්වයෝ දුක් විඳිනවා මිනිසත් භවයට එන්න නිවන් දකින්න එහෙනම් මේ විදිහට අපි මේ ලෝකේ নানা ප්‍රකාර භවවල ඉපදිලා අපි දුක් විඳලා විඳලා අබහැට බිම ඇතිරිලා විසිරලා ගියාම ඒක නැවත නැවත එකතු කරලා ඒ වැටිච්ච ප්‍රමාණය නැවත සම්පාදනය කරනවා වාගේ අපි මේ මිනිසත් භවයට එන්න නිවන අවබෝධ කරගන්න භාවනා කරන්ට ඒ සුදුසු ආයතන අය පිළිබඳව අවබෝධය ලබන්නට අපි নানা ප්‍රකාර දුක් විඳලා තමයි මේ භවයට ඇතුළුනේ. ඇයි මේ කාරණාව විශේෂයෙන් මතක් කරන්නේ කියලා බැලුවාම ඉස්සෙල්ලාම මේ සියලු සත්වයෝ නිවන් දකින්න සුදුසුයි කියන එක අපි දැනගන්න ඕනේ. ඒ සත්වයන් තුල මේ මිනිසත් භවයේ ලැබපු ස්ත්‍රී පුරුෂ කියන දෙපක්ෂයේම ඒකාන්ත වශයෙන්ම නිවනට සුදුසුයි කියන එක අපි පිළිගන්නට ඕනේ. එනම් මිනිසත් බව ලැබපෝ සෑම කෙනාම නිවනට සුදුසුකම් ලබලා තියෙන නිසා අපි ඒ අයට නිවනම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක මේ මෛත්‍රී භාවනාවේ ප්‍රධාන අරමුණ වෙන්න ඕනේ. අපි අපගේ ජීවිත තුළ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ පතනකොට ඒක කුසල මූල භාවනාවක් බවට පත් වෙනවා. ඒකට මෛත්‍රී භාවනාව කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒතුව මේ මෛත්‍රී භාවනාව කියන එක අරමුණ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන ධර්මතාවය. අපගේ ජීවිතවල අපි මොනවද ඊටන්නේ ඒක ඒ ආකාරයෙන්ම සිදු වෙනවා. මම නිවෙනවා නිවෙනවා නිවෙනවා කියලා නිතර නිතර මැනේ කරනවා නම් ඒ කාන්ත වශයෙන්ම ඒ චේතනාව පිට වෙලා කර්මයකට අරගෙන එයාට නිවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙනවා මට නිවෙන්න බෑ මට නිවෙන්න බෑ මට නිවෙන්න බෑ කියලා නිතර නිතර කල්පනා කරනවා නම් ඒ චේතනාව මුල් කරගෙන කර්මයක් ඇති වෙලා නිවීමේ අවස්ථාව අවකාශ අපගෙන් ඈත් වෙලා යනවා අපට නිවා ගන්න බැරි වෙනවා එනා රෝගියෙකුට අපි කතා කරලා මේ රෝගය තියෙනවයි කියලා කියපු විදියට ඒ වචනේ ඉඳලා එයාගේ මානසිකත්වයේ වෙනස බලනකොට අපට තේරෙනවා මේ හැම එකක්ම චේතනාව මුල් වෙලා වෙන ප්‍රශ්නයක්. හොඳට සිනා පාලා පාලා බීලා හොඳට විවේකයෙන් සන්තෝෂයෙන් ඉන්න කෙනෙක්ව නිකන් එක්කගෙන ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයකට වාදනය කරලා අසත්‍ය ප්‍රකාශයක් බැරි වෙලාවත් කියවුනොත් අරියට පරීක්ෂණය කරගන්න බැරුව ඔයාට ආවා ලෙඩේ තියෙනවා ඔයාගේ වගගඩු වල මේ මේ ප්‍රශ්න තියෙනවා ඔයාගේ ආවිස අඩුයි කියපු ගමන් එදා ඉඳලා එයාගේ ඉනාව ගියා සන්තෝෂේ ගියා ඒ තිබිච්ච පෞරුසත්වය ඒ තිබිච්ච ඒ උජුපටිපන්න භාවය ඒ කාර්යබහුල කාර්යක්ෂමතාවය ඔක්කොම අඩපණ වෙලා එයා නිකම් නිදිබරවත් වෙච්ච කෙනෙක් වටපත් වෙලා කොයි වෙලෙත් වාඩි වෙලා කල්පනා කරනවා බලනකොට නම වෙනස් වෙලා වෙනත් කෙනෙකුගේ වார்த்தාවක්ම කියලා තියෙන්නේ. එයාට එම රෝගයක් නැහැ. නමුත් රෝගයක් තියෙන බව මෙනෙහි කරමින් එයාගේ මානසිකත්වයේ විකෘති වෙලා එයා දැන් ඇත්තටම රෝගියෙක් වෙලා බලන්න කිසිම රෝගී තත්ත්වයක් ඇයේ නැතුව ඒ වචනයකින් ඇයෙනකොට මේ ශබ්දය මේ කනට ඇතුල් වුණාම ඒ ශබ්දය රෝගයක් බවට පත් වෙන්නේ නැති. මගේ වකුගඩු වල මේම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ වකුගඩු නරක් වෙමින් පවතිනවා නරක් වෙමින් පවතිනවායි කියලා පැය 24න් පැය 18ක් 20ක් විතර අවදි වෙලා ඉන්න සෑම තප්පරයක්ම මෙනෙහි කරනකොට ඒ චේතනාව මුල් වෙලා ඒක කර්මයක් බවට පත් වෙලා දැන් වකුගඩු දෙක නරක් වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් අපේ ජීවිතයේ යම්කිසි කෙනෙක් ගියා බලලා මෙයා මගේ අතුරේ මෙයා මගේ ඉදිරිකාරේ මෙයා නිසා මට මේ මේ ආපත්‍ය වුණා මගේ ඉඩම මෙයා ගත්තා මගේ ගෙවල් ගත්තා මගේ රස්සාව මෙයා නිසා නැති වුණේ කියලා අපි යම්කිසි පුද්ගලෙක් දිහා द्वේෂයෙන් වෛරයෙන් බලනවා නම් බලන්න බලන්න ඉතන්න ඉතන්න ඒ द्वේෂය වැඩි වෙනවා. ඒ පුද්ගලයා දිහා බලලා අනේ කොච්චර හොඳද අවුරුදු 55ක් දුක් වෙනින්ද තිබිච්ච අවස්ථාව මේ මිනිස්යා නිසා තමයි මට නැති වුණේ. නැත්තම් තාමත් මං උදේ අවස මං යන්න එපාය වැඩට. උදේ ඉඳලා රෑ වෙනකම් මම මේ බඩු මුට්ටුත් එක්ක මම ඔට්ටු වෙන්න එපාය. මේ මිනිස්යා මාව නිදහස් කළා. ඒ විදිහට අපි කල්පනා කරනවා නම් මගේ ඉඩම අරගෙන මට කොටන්න තියෙන ප්‍රමාණය අඩු කළා. මට බහුරවන්න තියෙන දහඩිය බින්දු ප්‍රමාණය අඩු කළා. මාගේ මහන්සිය මාව නිදහස් කරපු කල්යාණ මිත්‍රය කියලා දැක්කාම අර द्वේෂය කියන ධර්මතාවයේ අතුරුදාන් වෙලා අද්වේෂය කියන ධර්මතාවය අපි තුලින් ලැබෙනවා. එහෙනම් මේ මෛත්‍රිය කියන මේ භාවනාව වඩන්න කලින් මේ මෛත්‍රිය කියන භාවනාව මේ සිතට සමවදනකොට මේ සිතත් එක්ක සම්බන්ධ වෙනකොට මේ සිත වෙනස් වෙන චර්යාව ක්‍රමවේදයේ පිළිබඳ අවබෝධය ඒකාන්ත වශයෙන්ම අපි තුල ධර්මයක් වශයෙන් තිබිය යුතුයි අපි යම්කිසි කෙනෙකුට ගිලම්පස ටිකක් අදනවා ඒ ගිලම්පස ඇත්තටම ප්‍රියමනාපයි. අපි ඒ තෙන් කෙනාට කියනවා මේ ගිලම්පස ටිකක් තිත්තයි ඉවසගෙන බොන්න කියලා. ඒ දීපු වෙලේ දැන් තිත්ත කියන සංකල්පයගේ ඔළුවට දාපු නිසා තිත්ත කියන දේ දැන් එයාට මතක් කරපු නිසා දැන් ඒක තුල පැණි රස, ඇඹුල් රස, කාට රස ලුණු රස මොකවත් දැනෙන්නේ තිත්ත වෙනම දැනෙනවා. ඒ දුව දිව තුළ තියෙන තිත්ත ප්‍රත්‍යක්ෂ පුළුව කරන්න පුළුවන් ඒ සංවේදී කොටස්වල සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙලා තිත්ත මෙනෙහි වෙනකොට ඒ නිසා ඒක තුළ තියෙන තිත්ත ගෝචර වෙලා ඇත්ත තමයි මේක තිත්තයි කියලා කියනවා. අපි තවත් කෙනෙකුට ඒ ගිලම්පස මාර්ගන ගෙයලා මේ ගිලම්පස ගැන පොඩි වර්ණනාවක් කරනවා. විමානවත්තු වර්ණනාවක් කරනවා. මොකද්ද මේ ගිලම්පස මේ මේ ගුණයෙන් යුක්තයි. මේකේ යකට ශක්තිය තියෙනවා. මේකේ කැල්සියම් ධාරිතාව වැඩි. මේක අස්ති වලට හොඳයි. මේක කෙලින්ම අපේ ඇටමෙදුලුත් එක්ක සම්බන්ධ වෙන ගිලම්පසක්. මේ ගිලම්පස වැළඳුවාම අපේ කය නිරෝගිමත් වෙනවා. අග්නියාසයේ වකුගඩු පෙනාලු අදවත් කියන ප්‍රධාන ඉන්ද්‍රියන් අතරට විශේෂ බේසද්දයක්. මේක දුර්ලභ ගණේ බේතක්. මේ ගිලම්පස මේ කයට ඇතුල් කළාම තපස් ජීවිතය හොඳට වැඩෙනවා. මාර්ගඵල නිවන් අවබෝධ කරගත්ත ගොඩාක් තපස්වරු ගිලම්පසට අරන් තින්නේ මේ කාරණාව. මේක විනය පිටකයේ බේසජ්ජ කියන විනය යටතේ භාග්‍යතුන් වහන්සේ අනුමත කරපු එකක්. සූත්‍ර පිටකයේ ආවල් තැන අට්ඨපාන වලින් මේක එකක් මේක මේක භාග්‍යතුන් වහන්සේ අනුමෝදන් කළා. එහෙනම් මේක අපි ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේට මේ මේ ಗುಣ ඇති වෙනවයි කියලා ඒ ගිලම්පස පිළිබඳ විස්තරයකුත් ඒකේ වටිනාකම් කියනු ලබන ඒ වර්ණනා සූත්‍රයකුත් අපි කියලා කිසිම වටිනාකමක් නැති ඒ ගිලම්පස දුන්නාම එයා දැන් ගොඩාක් සන්තෝෂයෙන් මේක වටිනාකමින් ඒක බොණ්ඩ ලෝභයි. ඇයි මෙච්චර වටිනා එකක් ඉමින් ඉමින් රස කර කර බොනවා. අරයාගේ මානසිකත්වයයි මෙයාගේ මානසිකත්වයයි දැක්කාම ආසයි පොළොවයි වාගේ වෙනස්. බලන්න එකම ගිලම්පස එකම පාත්‍ර දෙකකට දාලා දෙන්නේ කොට දෙනවා ආකාර දෙකක සංඥා දෙකකින් අරයට මේක තිත්තයි ඉවසගෙන බොණ්ඩ කියපු නිසා යාට තිත්ත විතරයි මතක් කළේ තිත්ත දැනෙනවා අධිකව. තිත්තයි කියලා දැනගෙන ඇයි මට දුන්නේ? තිත්ත නම් මේක මේ මට දීලා අරියනවද කියලා එයා දැන් নানা ප්‍රකාර සිතිවිලි වලට පැටලිලා අපට බයිනවා විවේචනය කරනවා සිත තුළ දහස් ගණන් චෛතසික ඇති වෙලා විශාල පොර බැදීමක් මෙයා ළඟට යනකොට යා කොයි වෙලේ දිනා වෙනවා ගොඩාක් පින් මේ වගේ උත්තරීතර ගිලම්පස පූජාවක් මට කරපු නිසා මේතරම් වටිනා පානයක් මේක කියන එක මම දැක්කේ නෑ මේක කියලා කැලෑවේ තියෙන ඖෂධයක්ද අනේ මේ ඖෂධයේ කොලේ මට දැක ගන්න කැමතියි හැමදාම මම මේ ගිලම්පස වළඳනවා එයා ගොඩාක් ස්තුති ප්‍රශංසා කරනවා ඒ ගැන ගොඩාක් සන්තෝෂ වචන අදහස් ප්‍රකාශ කරනවා ඒ ගිලම්පසට ගෞරවය කොච්චරද කියලා කිව්වොත් එක බිඳුවක්වත් ඇලෙන්න දෙන්නේ නැහැ. උන්ට අද්දකින් අල්ලාගෙන සන්තෝෂයෙන් පානය කරනවා. අන්න බලන්න මේ වචනයේට මේ චෛතසිකය කොච්චර වෙනස් වෙනවද කියලා. අපි කතා කරන සෑම වචනයක්ම මේ කනට ඇයෙනකොට ඒ ඇයෙන වචනය තුලින් මේ විඥාණය වෙනස් වෙන බව ඉස්සෙල්ලාම තපස්වරයෙක් දැනගන්න ඕනේ. එහෙනම් අපේ ජීවිතය තුළ සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා කියන මේ වචන අතර තුල තියෙන යථාර්ථය අපි දැනගන්න ඕනේ. අපි සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ ප්‍රාර්ථනා කරනවා නම් මේක අපි කිව්වා මේක මෛත්‍රී භාවනාවක් වෙන්න බෑ. මේක කුසල මූල භාවනාවක්. කුසල් වඩන භාවනාවක්. මොකද්ද කුසලයේ කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අවසාන බුද්ධානුශාසනාව සෑම සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේ නමකගේම අවසාන බුද්ධානුශාසනාව කුසලස්ස උපසම්පදා ඒතං බුද්ධානුශාසනං එනම් මේ කුසලයේ කියලා කියන්නේ නිවනට අදාළ කටයුතු සම්පාදනය කිරීම ආ නිරත වීම එහෙනම් අපගේ ජීවිතයේ මේ කුසල මූල කාරණා වශයෙන් අපට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය අපට සදා කරන්න පුළුවන්. සුවපත් වෙලා අපි හිටියේ නැත්නම් ඒ සුවපත් භාවය තුලින් අපට කවදාවත් අයහපතක් කරගන්න බෑ. ඇයි මේ සුවපත් කියලා කියන මේ වචනය තුලින් ඇතිවෙනා වූ කායික සුවය මානසික සුවය ධර්ම අවබෝධ සුවය මේ වගේ දේවල් නිවනට අදාළයි අප කායිකව මානසික සුවපත් වෙලා ඉදී නැත්නම් අපේ මනස විකෘති වෙලා කය යම් යම් පීඩන වලට කම්පන වලට ගෝචර වෙලා භාවනාවක් වැඩෙන්නේ නැහැ ශ්‍රවණය කරන ධර්මයක් හරියට මතකෙ ඉතින්නේ නැහැ කිස්ම කමඨාණක් අපට නිදාසේ වඩන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ එනම් සුවපත් භාවය කියලා කියන්නේ මේ ආර්ය මාර්ගයට අපි විසින් එකතු කරගන්නා වූ නිවනට අදාළ කාරණාවක් කටයුත්තක් නිවනට අදාළ කුසල මූලයක් නිදුක් වේවායි කියලා කියන මේ කාරණාවත් කුසල මූලයක් හේතුව දුකින් අපි නිදාසුන් නැත්තම් අපට මේ ගමන යන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තමන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නට නම් දුක නිවා ගන්නට නම් හැමදේම අත්හරින්න ඕනේ කියලා. මොකද්ද මමදේම අත්තරින්න කියන එකෙන් වාග්යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඉස්ලාම යන නිදුක් වෙලා ඉන්න ඕනේ දුක නිවා ගන්න. හේතුව නිදුක් කියලා කියන වර්තයෙන් උන්වහන්සේ සදාතනික දුක නිවීමේ අරියත් ඵලය නෙමෙයි කතා කරන්නේ දුක නිවන්ට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන කෙනා මේ ලෝකයේ දේවල් වලට බැඳිලා ඉන්නවා නම් ඇලිලා ඉන්නවා නම් ඒ දුක පවතින තාක්කල් මේ දුක නිවෙන්නේ ඒක මඩේ බෑලා දනිස වෙනකම් මඩේ ඉඳගෙන අපි කය පිරිසිදු කරනවා. වතුරක් තියෙනවා ඉනගාවට වෙනකම්. හැබැයි කකුල් දෙක මඩේ. එහෙනම් අපි කොච්චර ඇඟ පිරිසිදු කරගෙන ගොඩට එනකොට කකුලේ මඩ තියෙනවා. නැවත බෑලා ඕදලා නැවත ගොඩ එනකොට නැවත මඩ දෙනවා. ඇයි මඩේ බෑලා තමයි පිරිසිදු කරලා තින්නේ. එහෙනම් සම්පූර්ණ කය පිරිසිදු කරගන්න කැමති කෙනා මඩෙන් වෙන් වෙලා ගොඩ ඉඳලා වතුර අරගෙන පිරිසිදු කරොත් ඒකාන්ත වශයෙන්ම එයාගේ කය සම්පූර්ණයෙන් පිරිසිදු කරගන්න පුළුවන්. එහෙනම් ගී ආකල්ප වලින් අපි වෙන් කරන්න ඕනේ. ගී අරමුණු වලින් වෙන් වෙන්න ඕනේ. ගීයන්ගේ වැඩ වලින් අපි අයින් වෙන්න ඕනේ. ඇයි මෙතන ගීයන්ට අපි චෝදනාවක් නෙමෙයි කරන්නේ. ඒ අයත් අපේ පෙර භවයේ අම්මලා තාත්තලා දරුව වෙලා ඉපදිච්ච අය අපට මා කරුණාවේ අය කෙරේ තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ අපට දසධම්ම සූත්‍රයේ කාරණා 10ක් දේශනා කරනවා මේක තථාගත පණිවිඩයක්. ඊ ආකල්පවලින් වෙන් වෙන්න ශ්‍රමණ ජීවිතය රාදාල කටයුතු කරන්න ඒ ආර්ය මාර්ගයේ තියෙන කමඨාන් වඩන්න ගී අදහස් කතා කරන්න එපා. ගී වැඩවල නිරත වෙන්න එපා. ගී ගනුදෙනු කරන්න එපා. එහෙනම් දසධම්ම සූත්‍රයේ තථාගතයන් වහන්සේ ඇයි මේ කාරණා 10 දේශනා කරන්නේ? මේ දසධම්මය සෑම කෙනෙකුටම වටිනවා. පැවිදි නොවිච්ච කෙනෙකුට උනත් මේ දසධම්ම සූත්‍රය පාවිච්චියට ගන්න පුළුවන්. එයාගේ මානසිකත්වය මේ දසධම්ම සූත්‍රයට අනුව ඇදුවොත් ඒ කාන්ත වශයෙන්ම යා ආර්ය ගමන යන ආර්ය පුද්ගලෙක් වටපත් වෙනවා. එහෙනම් මේ දුක නිදුක් කරගත්තේ නැත්නම් ඒ මානසිකත්වය අපි අදාගත්තේ නැත්නම් අපට සන්තෝෂයෙන් මේ කමටාන වඩන්න බෑයි নানা ප්‍රකාර දේවල් අපට මතක් වෙනවා අපරාධ අපේ අඹගයේ දැන් අඹ පැයන කාලේ දැන් මල් බීදිලා ඇති පුංචි පුංචි ගැටත් ඇති රුපියල් 1500ක් මට මේකෙන් ආදායම ලැබුණාම අවුරුද්දෙම අපරාධේ මේක අම්බුන්නේ නැහැ කියන මානසිකත්වය අපට ආවොත් අපට මේක වඩන්න බෑ. ඒ කාලේ තථාගතයන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරන කාලේ එක්තරා භික්ෂුවක් හිටියා වැස්ස වයින්කොට ඉන්න බෑ උදැල්ල මතක් වෙනවා එහෙන මතක් වෙනවා සිවුරු හැරලා දුවනවා ආයි කන්නේ ඉවර වෙලා කපල කරලා ඔක්කොම කරලා ආදායම ගත්තාට පස්සේ දැන් වැස්ස නැහැ මොකවත් නැහැ පායනවා දැන් හිතෙනම් අනේ මං වාගේ මෝඩ වැඩක් කරගත්තා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තමයි හරි නැවතකින් භාවනා කරන්න ඕනේ මේ මිදලා බෑ කියලා නැවත වෙලා පැවිදි වෙනවා මේ විදියට අයපාරක් කටයුතු කරලා අන්තිම වතාවේ තේරුම් ගන්නවා මේක සසරේ පුරුදු කරලා පුරුදු කරලා මේ සිත පුළුවන් තරම් දී ආකල්පත් එක්ක එකතු වෙනවා ගී වැඩවල නිරත වෙනවා. ගී ක්‍රමයට ඇවිච්ච එකක් මේක ලෝකෝත්තර එකක් නෑ ගී කියලා කියන්නේ ලෞකික අපි ලෝකෝත්තර ජීවිතයට මේ ගී පැවතුම් වලින් වෙනස් වෙනවයි කියලා කියන්නේ එයා භාග්‍යතුන් වහන්සේගේ ආර්ය මාර්ගය යන කෙනෙක් එහෙනම් මම ආර්ය මාර්ගය යන කෙනෙක් වෙන්න ඕනේ ලෞකික කෙනෙක් වෙලා බෑ කියලා අත්ෙනි පාරේ මාන වෙලා රාත් වෙනවා එහෙනම් මේ නිදුක් භාවය කියලා කියන්නේ නිවනට අදා ගන්නා වූ සුදුසුකමක්. ඒක කුසලයක්. නිරෝගී භාවය කියලා කියන්නේ මේ බඹයක් විතර උස තියෙන මේ පටවි ධාතුව එහෙම නැත්නම් මේ භෞතික කය නිරෝගී වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ භෞතික කය තුල පවතින මේ බඹයක් විතර උස තියෙන ලෝකයේ තුල ස්වභාවයක් වශයෙන් දැනීමක් වශයෙන් පවතින මේ මානසික ලෝකයත් නිරෝගී වෙන්න ඕනේ. මානසික අපි උම්මත්තක වෙලා නම් අපට මානසික ප්‍රශ්න පීඩන කම්පන වැඩිපුර තියෙනවා නම් භාවනාව වැඩෙන්නේ නැහැ. භාවනාවේ වාඩි වෙලා අපි වෙන එකක් කරනවා. ලෝභ, ද්වේෂ, මෝහ, රාග, වෛර වඩනවා. අනාර්ය මාර්ගය තුල ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් නිරෝගීභාවය කොච්චර වටිනා කුසලයක්ද කියලා කියනවනම් අපි ලබාපු මිනිසත් භවය තුල මේ දුක නිවා ගන්න දුක්ඛ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න අපට මේ කයත් මනසත් නිරෝගීභාවයට පත් කරගන්න ඕනේ. එහෙනම් මේ පතන ප්‍රාර්ථනාව තුලින් අපට කියන්න පුළුවන් මේක කුසල මූල භාවනාවක් කියලා. එහෙනම් මේ කුසල මූල භාවනාව කොහමද මෛත්‍රී භාවනාව වෙන්නේ කියලා බැලුවොත් ඒක විද්‍යාවෙන් දැනගත්තොත් විතරක් මේ කුසල මූල භාවනාව මෛත්‍රී භාවනාව බවට පරිවර්තනය වෙනවා. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියනක මම තවත් කෙනෙකුට දන් දෙන දානයක් වශයෙන් මෙනෙහි කෙරුවොත් දැන් මේක මෛත්‍රී භාවනාවක්. එනම් මම මේ ලෝක සත්වයාට සුවපත් භාවයේ පූජා කරමි නිදුක් භාවයේ පූජා කරමි නිරෝගී භාවයේ පූජා කරමි කියනකොට අපිතරම් මේ ලෝකයේ අත්තරින කෙනෙක් තවත් නැති වෙනවා අපිතරම් මේ ලෝකයේ කිසිම කෙනෙකුට දානයක් දෙන්න බැරි වෙනවා අපේ මාබෝසතාණන් වහන්සේ වේලාම බ්‍රාහ්මණයා වෙලා ඉන්නකොට ඒ මාබෝසත් චරිතය තුළින් දුන්නා වූ දාණය පටවි දාණයක් වස්තු දාණයක් අදයි මේ අවස්ථාවේ දෙනු ලබන දාණය ලෝකෝත්තර දානයක් මේක සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමකට දෙන දානයකටත් වඩා ආනිසංසදායක දානයක්. උන්වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් එක සැනයක් අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒක තථාගතයන් වහන්සේ නමකට දෙන දාණයටත් වඩා මාත්ඵලයි ආනිසංසයි කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙනම් අපි යම්කිසි කෙනෙකුට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ දානයක් කොට පූජා කරලා මේ භාවනාව තුළින් අනිත්‍ය මෙනෙහි කරනවා නම් ඒක තථාගතයන් වහන්සේ නමකට දෙනු ලබන දාණයටත් එහාට ගිය එකක්. පරතට ගිය එකක්. එහෙනම් නිවනින් සැනසේවා කියලා කියන්නේ සියලු වැඩ නිමා වේවා කියන එක තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් කියලා කියන්නේ නිවෙනවා මොනවද නිවෙන්නේ? ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයේ වැඩ නිමා වෙනවා. අපි කියනවා කවදද වැඩ නිමා වෙන්නේ කියලා අනකොට අපි කියනවා තව අවුරුද්දකින් මම විශ්‍රාම යනවා ඔක්කොම නිවෙනවා. එනම් මේ නිමාව කියලා කියන්නේ වැඩ නිමා තමයි. එනම් වැඩ කෙරෙන ආයතන හයක් තියෙනවා. මේ ආයතන අයතුලින් කුසල කර්ම අකුසල කර්ම පාප කර්ම පින් කර්ම කියන කර්ම ಜಾති පින් ಜಾති නිස්පාදනය කරනවා මේ නිස්පාදනය වෙළඳ පොළට අලෙවි කරන මොකද්ද වෙළඳ පොළ මේ සතරමා භූතයන්ගෙන් ඇතිවෙච්ච මේ බාහිර ලෝකය ඒකට මේක අලෙවි කරනකොට වචනයකින් ක්‍රියාවකින් සිතවිල්ලකින් අපි අලෙවි කරනකොට ඒකට ප්‍රතිචාරයක් හම්බ වෙනවා ලාභයක් හම්බ වෙනවා ඒ ලාභයත් කුසලයක් වෙන්න පුළුවන් අකුසලයක් වෙන්න පුළුවන් පවක් වෙන්න පුළුවන් පිනක් වෙන්න පුළුවන් ඒ ආයෝජනයේ තුලින් අම්බෙච්ච ලාභය හේතු කරගෙන භවගාමි පැවැත්ම ආයතනේ නඩත්තුවක් එහෙම නැත්නම් සංසාරයක් ඇති වෙනවා මේ වැඩපිළිවෙල නවත්වන ක්‍රමවේදයට තමයි මේ නිවීම කියලා කියන්නේ එහෙනම් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මේ භාවනාව අපි දානයක් වශයෙන් අපි ළඟ තියෙන දේ අත්හැරීමක් වශයෙන් අපි මෙනෙහි කරනවා නම් මේක විද්‍යාවෙන් දකිනවා නම් හැම කෙනාගේම වැඩ නිමා වීම පතනකොට අපේ වැඩ ඉබේ නිමා වෙනවා දැන් බලන්න උදාහරණයක් වශයෙන් අපි යම්කිසි ස්ථානයක සිද්ධියක් දකිනවා මේක පස්සේ කරන්න පුළුවන් මේක දැන් කරන්න එපා කාලේ නෑ ඒ නිසා මේක කරන්න එපා කියලා ඇයෙනවා අනික් කට්ටිය කියනවා අනේ මේක කරන්න එපා කාලේ නෑ පස්සේ කරමු තවත් කණ්ඩායමකුත් එතන වැඩ කරනවා ඒ කට්ටියටත් කියනවා අනේ මේක දැන් කරන්න එපා පස්සේ කරමු දැන් මේ කියන කෙනා ඒ වැඩේ කරනවද කියලා බැලුවම එයා කරන්නේත් නෑ ඇයි අනිත් අයට මේ ශ්‍රමදානයේදී ප්‍රධාන වැඩ කීපයක් තියෙනවා ඒක කළ යුතුයි මේක බාහිර එකක් මේකට කාලය යොදවලා බෑ කියලා හිතෙනකොට ඒ පුද්ගලයා ඒ කට්ටියට කියනවා අනේ මේක බාහිර එකක් මේක කරන්න එපා කාලය යොදවන්න එපා කියලා කියන කෙනා ඒකාන්ත වශයෙන් එයා ඒ කාලය යොදවන්නේ නැහැ එයා ඒක යොදවනවා නම් ඒ වැඩේ කරන්න කැමති නම් අර කරන කට්ටියට තවත් දිරි ගන්නනවා ඉක්මනට කරන්න හොඳට කරන්න හොඳට ලස්සනට කරන්න කියලා දිරි ගන්නනවා මිසක් ඒකට කවදාවත් පිටුපාන්න වළක්වන්න එහෙනම් අපි යම් කිසි කෙනෙකුගේ වැඩ නිමා වෙන වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් අවුල වීමේ අවශ්‍යතාවය අපට ඇති වෙන්නේ නැහැ අපගේ ආයතන වලින් වැඩ පටල ගන්නා වූ වැඩ වැඩි කර ගන්නා වූ ස්වභාවය ඒ අවශ්‍යතාවය අපි තුලින් මතුවෙන්නේ නැහැ. සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියලා කියන්නේ මේ ලෝකයේ පවතින උත්තරීතර ධර්මතාවයක් අපට අත්තරීම පුරුදු කරන්න තියෙන එකම කමඨාන කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදියි. අපි මේ ලෝකයේ සෑම කෙනාටම සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවය නිවන් සුව අපි ප්‍රාර්ථනා කරනවා නම් අපි ඒක ලබා දෙනවා නම් දෙන්නේ මොනවද ඒ දේ අපි ලබන්න ඕනේ දෙන්නේ මේ කාරණා අතර නම් ඒ කාරණා අතර අපිට ලැබෙනකොට අපි ඒකාන්ත වශයෙන්ම සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙනවා එහෙනම් මේ මෛත්‍රී භාවනාව කරන සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන මේ තාපසවරයාට තේරෙනවා මේ දුක ඇති වෙලා තියෙන්නේ කොහමද මේ දුකට අපි වැඩ කරගෙන තිනවා කර්මයක් කරගෙන තිනවා මොකද්ද කරගත්ත කර්මය පංචකාමයන් පිනවන්න අපි මේ සංසාරයේ සිතකය වචනය මුල් කරගෙන වැඩ කළා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ එන්නා වූ දුක. මේ ලෝකේ මට විරුද්ධවාදියෙක් නෑ. මට මමයි විරුද්ධ වෙලා තියෙන්නේ. වෛරකාරයෙක් මගෙන් පරිගන්න අදනවා නම් ඇත්තටම බලුව විද්‍යාවෙන් එයා අපේ වෛරකාරයෙක් නෙමෙයි. මම එයාට දීපු දුක එයා පරිස්සමෙන් සංසාරේ අරගෙන ඇවිල්ලා ඔයා දීපු ටික මම මෙච්චර කාලයක් ගෙනාවා මේක ගන්න කියලා එයා නැවතමට පූජා කරනවා මං එයාට දීපු දේ එයා මට නැවත දෙනවා කියන එක තමයි පරම සත්‍ය ඒක අපි දකින්නේ නැහැ අපි දකින්නේ වෙන එකක් අසුවල් නමින් සඳහන් වෙන අසුවලාගේ අසුවලා මට මේම කළා මට මේ විදියට බැන්නා මගේ මේ විදියට පලි ගත්තයි කියලා අපි එකක් හිතනවා ඇත්තටම එයා ගත්ත පලියක් නෑ එයා කියපු වචනයක් නෑ අපි එයාට පූජා කරපු එක එයා සංසාරයේ පරිස්සම් කරලා ආරක්ෂා කරලා අපි ළඟට ඇවිල්ලා වෙන වෙන නාම රූප වලින් ඇවිල්ලා එයා අපට ඒක නැවත පූජා කළා එහෙනම් මේ ලෝකේ අපට කියලා වෛරකාරයෙක් නැහැ අපට කියලා දුක් දෙන්න මේ ලෝකේ කෙනෙක් නෑ. අපි කරපු දේවල් ඒගොල්ලෝ නැවත අපිට දෙනවා. එහෙනම් ඒක සතුටුදායක දෙයක්. එහෙනම් අපට ගොඩාක් වේදනා, හිංසා, පීඩා ඇති වෙනවා නම් අපි ඒ අයට ඒවා දීලා නැහැ කියන එකයි අර්ථය. දැන් බලන්න කෙනෙකුගේ කයේ ගොඩාක් රෝග තියෙනවා නම් කුෂ්ඨ ඇති වෙලා තියෙනවා නම් අංශභාග ඇති වෙලා තියෙනවා නම් දේශනාවේ ඕනතරම් උදාහරණ තථාගතයන් වහන්සේ දේශනා කරනවා කායිකව දීපු දුක තමයි ලැබිලා තියෙන්නේ. හොඳම උදාහරණය කුද්දතරා කියන ඒ මෑණියෝ. එනම් කුදු වෙලා ඉපදිලා ඉන්න ඒ සිටුවරිය ඇයි කුදු උනේ කියලා තථාගතයන් වහන්සේගෙන් ආනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන එක්තරා භවයක පච්චේක බුද්ධ මහරහතන් වහන්සේ නමකට පින්ඩපාතේ දීලා ඒ උත්තමයන් වහන්සේ වැඩියාම තමන්ගේ දරුවන්ට මුණුබුරන්ට ඒ වාගේ අරමිටයක් අරගෙන පසේ බුදු මහරහතන් වහන්සේ මේමයි වඩින්නේ කියලා ඇද කරලා පෙන්නනවා බලන්න කයෙන් කරපු දෙයට ඒ විදියටම ආනිසංසය ලැබිලා ඒ දානීය ආනිසංස නිසා විශාල වස්තු සම්භාරයක් ඉනි වෙලා සපවත් ජීවිතයක් ලැබිලා හැබැයි අර ඇද කරපු පුදුභාවය උප්පත්තියම යට ඉනි වෙලා කුෂ්ඨ ඇති වෙන්නේ ඇයි ඒකට හදාලා කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන පටවියෙන් කරපු දේ ඇස් දෙක නැති චක්කුපාල මහරහතන් වහන්සේට ඇස් දෙකට කළා වූ කර්මය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එනම් පටවියෙන් කරන හැම දෙයක්ම පටවියෙන් අපට ලැබෙනවා. ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේට ඉස රුදාව කොන්ද වේදනාව ආමාශයේ කැක්කුම වාගේ දේවල් ඇති වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මට මේ මේ මානසිකව වේදනා ඇති වෙන්නේ ආවල් ආවල් කාලේ මම මානසිකව කරගත්තා වූ අකුසල අර වැවුරට මාළුව ඇදලා දානකොට ඒ මාළුවා දිහා බලලා මම සන්තෝෂ වෙනවා බෝසත් කාලයේ අන්න ආනන්ද ඒක ඉසරුදා වෙලා මගේ සිතට විශාල වේදනාවක් දෙනවා මේක මානසික පීඩනයක්. එහෙනම් අපේ ජීවිතවල ඒ වර්තමාන කාලවල අපගේ කයට ගොඩාක් වේදනා ඇති වෙනවා නම් රෝගී තත්ත්ව ඇති වෙනවා නම් ඒ දුක අපට දරා ගන්න බැරි නම් අපි සන්තෝෂයටපත් වෙන්න ඕනේ පෙර භවයේ මම ගොඩාක් කයවල වලට දුක් දීලා තියෙනවා ඒ නිසා කායිකව මම දුක් විඳිනවා මගේ කර්මය මම ලබා ගනිමින් සිටිනවා. මම දීපු දේවල් මට නැවත ලැබිලා. ඒ වගේ යම්කිසි කෙනෙකුට මානසිකව දුක වැඩි නම් එයාගේ මනස නිතරම වේදනාවට පීඩාවට ලක් වෙලා නම් එයා දැනගන්න ඕන කාරණාව මම මේ සංසාරේ ඕනතරම් මිනිසුන්ගේ සිත් රිදවන්න නැති. ඒ නිසා ඇහෙන දේවල්, පේන දේවල්, ඇඟෙන දේවල් හැම එකක්ම මානසික වේදනාවක් පීඩනයක් වශයෙන් මම දීපු දේවල් නැවත නාම රූප වලින් මට ලැබෙනවා මාගේ කර්මය මා විසින් ලබමින් පවතිනවා එහෙනම් මේ කාරණාව මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ලෝකේ හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම මනාකොට සිදු වෙනවා මොකවත් අපට වෙනස් කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ලෝකේ අපට කියලා අතුරෙක් නැහැ. අපට කියලා මිතුරෙකුත් නැහැ. ඇයි? මම යාට හොඳට සැලකුවා. හොඳට කතා බහ කළා. ඒ දීපු කර්මය එයා නැවත අරගෙන ඇවිල්ලා මට හොඳට කතා කරලා කෑම ටිකක් දෙනවා. එහෙනම් අපි දීපු දේවල්, අපි මේ සංසාරේ කරපු දේවල් හොඳ නරක දෙකම කර්මානුරූපීව ඒ ආකාරයෙන්ම අපට සිදු වෙනවා නම් ඒ මානසිකත්වය ඒ පටවි ස්වභාවය අපට ඒ ආකාරයෙන්ම ලැබෙනවා නම් එහෙනම් මෙතනදී අපට කරන්න තියෙන්නේ මේ ලෝක සත්‍යයට යාපත කරන එක විතරයි. එහෙනම් මේ යාපත කරගෙන ඉතියාම ඇති මේ කර්මයේ ඉබේ ගෙවිලා යනවායි කියලා තථාගතයන් වහන්සේ තේරුම් අරගෙන දේශනා කරන සූත්‍රයක් තමයි මේ මෙත්තානිසංස සුත්තම්. මේ මෛත්‍රී ආනිසංස සූත්‍රය නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය මෛත්‍රිය පුරුදු කරන මේ සූත්‍ර හැම එකක්ම තථාගතයන් වහන්සේගේ මේ කර්ම වලින් නිදහස් කරන ක්‍රමවේදයක්. අපට තියෙන්නේ මොකවත් කරන්න නැහැ. මේ හොඳ කරන මිනිසයා නරක කරන මිනිසයා මා විසින් කරපු කර්මය මට ගෙවලා ඒ කර්මය මට නැවත පූජා කරලා මාව නිදහස් කරන වැඩපිළිවෙල කරනවා එහෙනම් ඒක සන්තෝෂයෙන් බාර අරගෙන මාගේ සිත එයාට මෛත්‍රියෙන් පුරවනවා නම් අන්න එතනදී මම මේ කර්මය ඉවර කරගත්තා වූ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. එනනම් මේ මෛත්‍රිය කියන භාවනාව තුළින් අපට පුළුවන්කම තියෙනවා අපගේ ජීවිතේ වැඩ නිමා කරවන්නට මේ දුක්ඛ කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ ලෝකේ පවතිනා වූ බලාපොරොත්තු තමයි මේ දුක අපි নানা ප්‍රකාර දේවල් බලාපොරොත්තු වෙනවා අසුවලා මේ මෙන්න ඕනේ අසුවලා මේම කියන්න ඕනේ අසුවලා මේ විදිහට කරන්න ඕනේ එහෙම වෙන්නේ නැහැ මේ ලෝකයේ අපි පතන දේවල් මොකවත් වෙන්නේ නැහැ කර්මානුරූපීව අපට සිදු වෙන්න ඕනේ මොනවද ඒක විතරයි වෙන්නේ තථාගතයන් වහන්සේටවත් උන්වහන්සේට ඕන දේ උනේ නැහැ යවාල් වලින් උන්වහන්සේට ධම්වල දන්න කර්මයක් තිබුණා ඒක යවහල් වලින් තමයි විසඳුනේ සුවඳල් වලින් විසඳුන්නේ එහෙනම් මේ ලෝකේ මේ සෑම කාරණාවක්ම අපි කොච්චර වෙනස් කරන්න උත්සාහ කෙරුවත් මේ නාම රූප ධර්මයේ මොනතරම් අපිට ඕන විදිහට පාලනය කරන්න නඩත්තු කරන්න උත්සාහ කෙරුවත් ඒ සෑම තැනකින්ම මේ දුක ලැබෙනවා මා මේක පර්වතයකින් හිටියත් සමුද්‍ර මැදේ හිටියත් අන්තලිකෙන් හිටියත් මේ කර්මෙන් වෙනස් වෙන්න බේරෙන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ ස්ථිර වශයෙන්ම දේශනා කරනවා. ඒ තථාගතය පණිවිඩය අපි කොච්චර දුරට විශ්වාස කරනවද ඊටත් වඩා දහස් ගුණයකින් තියෙන සත්‍යයක් තමයි මේ කර්මය අපට ගෙවෙන්න තියෙනවා නම් ඒක කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. අපගේ ජීවිතයේ මිනිස්සු අපට රිදවලා අපට වේදනාව, නිന്ദාව, අපකීර්ති ඇති කරලා අපට নানা ප්‍රකාර අගෞරව අවමාන ඇති කළා නම් අපි එතනින් පිටුපාලකින් රස්සාවක් කරනකොට එතන අපට නිନ୍ଦා අවමාන ඒ දුක වේදනා ඒ විදියට මෙනවා වෙනත් කට්ටියකින් අපි එතනින් ගැලවිලා බේරිලා කැලාවටකින් වාඩි වෙලා ඉන්නකොට එතනත් නිନ୍ଦා අවමාන අපකීර්ති එනවා සත්තුන්ගෙන් ගස්කොළන් වලින් ඒම මොකවත් නැති කාන්තාරට ගියාම දැන් අපි දන්නා මේක එන්න විදියක් නැහැ. මතකයේ තියෙනවා, තැම්පතුවේ තියෙනවා, ඥානවල තියෙනවා, ලේවල තියෙනවා, මොලේ සෛලවල තියෙනවා. මේක අවදි වෙලා අසුවලා මට මේම කළා, අසුවල් කට්ටිය මට මේ විදිහට කළා. ඒ කට්ටිය නිසා මම මේව නිඳාවට උනා. දැන් ඒ නිඳාව දැන් කොයිද තියෙන්නේ? Taman ළඟනේ. එහෙනම් Taman ළඟ තියෙන එක මේ ලෝකේ තනමාරු කරාට විසඳෙන්නේ නැහැ. Taman තුලින් විසඳන තාකල් එයා මේ සංසාරයේ ප්‍රතිરૂප දේශයක් හොයනවා. එයාට සුදුසු ප්‍රදේශයක් කොයිවත් හම්බෙන්න හේතුව ඇතුළේ තියෙන ප්‍රශ්නේ විසඳිලා නැහැ. රාජ මජ්ජම් දුන්නත් ආහාරයේ අඩුව දකින්න කෙනා ඒ රාජ මජ්ජම් වලත් අඩුවක් දකිනවා. ඇයි එයා අඩුව දැකලා පුරුදු වෙලා කවදාවත් අඩුවක් දකින්නේ නැහැ කියන මානසිකත්වය තුළ ඉන්න තාපසයෙකුට පොලිසම් බෝඩයි බතුයි දුන්නාම ඒ සම්බෝලේ බතුට යා සාදුකාරය දෙනවා නේ මගේ කර්මය කොච්චර ලස්සනද ලුණු ඇඹුල් ලම්බුණා කියලා. එහෙනම් අපේ මානසිකත්වය අපේ කර්මයේ මේ විඥානයේ තියෙන එකක්. මේ විඥානයේ තියෙන කර්මය අපි නිරෝධ කරලා පිරිසිදු කරලා නිවන් මාර්ගයට යොමු කරන තාක්කල් අපි මේ බාහිර ප්‍රශ්න අපි නිදාස් කරගන්න අරමුණු කරගෙන තැන් මාරු කරාට මිනිස්සු මාරු කරාට රටවල් මාරු කරාට නාම රූප වෙනස් කළාට කවදාවත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. සමහර පොඩි හාමුදුරුවෝ සීවරෙන් අයින් වෙනවා ලොකු හාමුදුරුවන්ගෙන් ගොඩාක් බැනුම් ආන්න බෑ. මේවා පාඩම් කරන්න බෑ. ඇයි පිළිවෙන් වලදී ගොඩාක් දේවල් පාඩම් දෙන්න තියෙන මේක කරදරයක්. මේක Tamante නිදාසක් නෑ කියලා නිදාස් වෙලා ගෙදර යනවා. දැන් ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න පුළුවන්ද? ගෙදර ගියාම ඉස්කෝලේ යන්න එපාය. දැන් මේ ටිකම වෙන දේවල් වලින් දෙන්න එපාය. මෙතන තියෙන pāli සංස්කෘත බුදුදාම බෞද්ධ දර්ශනය මේව කටපාඩම් කරන්න අතන්ට ගියාම ගණිතය, විද්‍යාව, සිංහල, කුසිකර්මය, සංගීතය දැන් මේව කටපාඩම් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ තියෙන පීඩණය ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙතන පාඩම් උනේ නෑ බැනුම් ආනවා. පාඩම් වෙන්නේ නැති කෙනාට කෝකවත් පාඩම් වෙන්නේ ඒක පාඩම් වෙන්නේත් නැහැ. එතනත් ගුරුවරයාගෙන් බැනුම් ආනවා. ඒ කියන්නේ මෙතන ආන්දරෝ අතන ගුරුවරයා මෙතන 30ක් අතන 30ක් එතන පන්ති කාමරයක් මෙතන පිළිවෙල පන්ති කාමරයක් මොකවත් වෙනස් වෙලා නැහැ. එයා බේරුණයි කියලා හිතුවට ඒම කර්මෙන් බේරලා යන්න බෑ. එහෙනම් ශාසනය වැඩ කරන්න බෑ අනේ මේක කාර්ය බහුලයි මේ තරම් වැඩ කරලා මට මේක කරගන්න බෑ කියලා යම්කිසි කෙනෙක් ශාසනයෙන් අයින් වෙලා ගෙදර ගියාම ශාසනය වැඩ පැය 20ක් විතර තිබුණා ඇත්ත තමයි වැඩි දැන් ගෙදර ගියාම අමුතරුව පෝෂණය කරන්න පැය 24ක් වැඩ කරන්න වෙනවා නේද රස්සාවට ගියත් ගොවිතැන කළත් කර්මාන්ත ශාලාවකට ගියත් ඒකන රාජකාරී ටික බැලුවාම දෙකම එකයි මේකේ ලෝකෝත්තරව වැඩ කරගන්න ඕනේ නිවනට අදාළව අරක ලෞකික පැවැත්මට ජීවිතයට අම්බ කරන්න වැඩ කරන්න ඕනේ දෙකම එකයි මේකට කියන්නේ දුක්ඛ අපේ කර්මානුරූපීව අපට ගොඩ නැගෙනා වූ ධර්මතාවය තමයි දුක්ඛ කියලා කියන සත්‍යතාවය මේක සත්‍යයක් මේ ලෝකයේ සබ්බේ සංඛාරා දුක්ඛ නිසා භාග්‍යතුන් වහන්සේ මේ දුක්ඛ වලට වචනයක් එකතු කරන සත්‍ය දුක්ඛ සත්‍ය. ඒක පරම සත්‍යයක්. ඒක කවදාවත් අසත්‍ය වෙන්නේ මේක විඳපු නැති කෙනෙක් නෑ. හැම කෙනාම භෞතික වශයෙන් මානසික වශයෙන් මේ දුක විඳිනවා විඳිනවාමයි. හේතුව මේක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. මේ ඈම සංස්කාර ධර්මයක්ම නාමයක් රූපයක්ම දුක පදනම් කරගෙන නිර්මාණය වෙච්ච නිසා මේ දුකෙන් නිදහස් වීමේ හැකියාව කිසිම කෙනෙකුට නැහැ මේක විඳින්න සිද්ධ වෙනවා එහෙනම් අපි කරගෙන ආපු ටික අපේ විඥානයේ තියෙනවා ඒ විඥානයේ tempatuට අනුව මේ නාම රූප වලින් ඒ ගනුදෙනුව සිද්ධ වෙනවා බේරෙනවා කියන එක බොරු කතාවක් දිව්‍ය ලෝකෙට 이르දීන් ගිහිල්ලා ඉන්න මොග්ගල්ලාන ඒ මහරහතන් වහන්සේටත් කර්මපලිසම් දුන්නා නම් එහෙනම් මේවා කවදාවත් අපට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ ජීවිතයේ කරන්න තියෙන හොඳම පිළිවෙත තමයි මේ මෛත්‍රී භාවනා වඩනවා කොහමද? සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා කියන එක සෑම සත්‍යයකටම වඩලා ඒ සෑම සංස්කාර ධර්මයක් පිළිම අටගන්නා වූ කර්මය මේ විඥාණයට පරිසම් දීලා ඉවර වෙන්න ඉඩ හැරලා සන්තෝෂයෙන් කුසලයක් හෝ අකුසලයක් හෝ පිනක් හෝ පවක් හෝ වේවා හැම එකක්ම අනුමෝදන් කරගන්නවා මා විසින් එකතු කරගත්තා වූ දේවල් මා විසින් නිර්මාණය කරගත්තා වූ දේවල් මා විසින් මේ ලෝක සත්වයාට පූජා කරපු දේවල් මා විසින් නැවත ලබනවා මා විසින් විඳිනවා මම අනිත් මිනිස්සු ලවවල විඳවපු දේවල් මා විසින් ඒක නැවත ගන්න සිද්ධ වෙලා තියෙන මේ ධර්මයට එකඟ වීම තමයි මේ ලෝකයේ තියෙන එකම මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනාව අපි තුල නැත්තම් අපි ඒක වෙනස් කරන්න හදනවා අන්න ද්වේෂයට ගන්නවා ද්වේෂය අට ගන්නකොට අපි තුල ලෝභය අට ගන්නවා අපි මුලා වෙනවා ඒ වගේම වෛරයට ගොදුරු වෙනවා මෛත්‍රී භාවනාව කොච්චර වැදගත් භාවනාවක්ද කියලා කිව්වොත් මේ මෛත්‍රී භාවනාව අපේ ඇසට කනට දිවට නාසයට සමට සිතට අපි පුරුදු කරන්න ඕන භාවනාවක් ඇස් වලින් අපි ලෝභයෙන්, ద్వේෂයෙන්, රාගයෙන්, වෛරයෙන් දකිනවා නම් මේ ඇස් වලින් පේන පේන සෑම දිශාවකටම අපි මේක පුරුදු කරන්න ඕනේ. සතර ඉරියව් භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව. අපි ඇස්සරලා මේ ලෝකෙදියා බලනකොට භෞතික බඩමුට්ටු පේනවා. කුරා කුඹියාගේ ඉඳලා මිනිස්සු දක්වාම සත්තු අපට පේනවා. ඒ සෑම කෙනාටම සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා අපට ප්‍රාර්ථනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපට ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ භෞතික වස්තු වලට සිතක් නැහැ. ඇයි මෙයා නිවනින් නිවනින් සැනසෙන්න කියලා මේ භෞතික වස්තු වලට කියන්නේ? එතන අපිට මුලාවක් වාගේ තේරෙනවා. එතන විද්‍යාවක් පවතිනවා. යම්කිසි බඩුවක් මුට්ටුවක් දැක්කාම තරහා ඇති වෙලා පයින් ගන්න නැද්ද? කෝපයක් පිඟානක් දැක්කාම මේක අයින් කරන්න කියලා කිව්වා තාම බලන්නකො මේ පිපිලිච් එක තියාගෙන කියලා පොලේ ගන්න නැද්ද? මිනිස්සේ ක්‍රියා කියන තරහවට එයාගේ බඩු මුට්ටු විනාශ කරන්නේ නැද්ද? දැන් භෞතික වස්තුවේ ඇවිලීමක් තියෙනවනේ. භෞතික වස්තු වල කර්මය තියෙනවනේ. භෞතික වස්තු මුල් කරගෙන වෛරය ඇති වෙනවනේ. එහෙනම් ඒ වෛරය සුවපත් වෙන්න ඕනේ. නිදුක් වෙන්න ඕනේ, නිරෝගී වෙන්න ඕනේ. ඒක තුලින් නිවනින් සැනසෙන්න ඕනේ. එහෙනම් මේ භෞතික වස්තු වල තමයි මේ සෑම ප්‍රශ්නයක්ම කෙලෙස ධර්මයක්ම පවතින්නේ. ඊටම් ප්‍රශ්න රත්තරන් මුතුමැණික් මුදල් ප්‍රශ්න කාන්තා ප්‍රශ්න තාන්න මාන්න තනතුරු ප්‍රශ්න මේව නේද අද ලෝකයේ තියෙන ප්‍රශ්න. එහෙනම් මේවා භෞතික මානසික කියන ලෝක දෙක තුලම තියෙන ප්‍රශ්න දෙකටම මෛත්‍රී වෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි අලුත් පාරමිතාවක් පුරනවා. අද ඉඳලා මේ මෛත්‍රී ධර්ම දේශනා ඒ වාරය ඉවර වෙනකම් අපගේ ජීවිත කාලය පුරාම අපි පුරුදු කරන පාරමිතාවක් වශයෙන් මේ මෛත්‍රී කමඨාන අපි වඩනවා කොයි ආකාරයෙන්ද ඇස් දෙකින් අපට පේන සෑම ගහකට කොළකට නාමයකට රූපයකට සත්වයකට සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියන මන්ත්‍රය සූත්‍රය අපි ජප කරනවා අද ඉඳලා මේක පුරුදු කරමු ගස්වලට අපි වතුර දානකොට මල් පැල වලට වතුර දානකොට සෝපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින් සැනසෙත්වා කියලා කියමු. එහෙනම් එහෙම කියනකොට ළඟ ඉන්න කෙනෙකුට වුණ තියානවා මේ නිවන් දකින්නේ කොහමද මේ ගස් බලන්න හාමුදුරුවෝ උම්මත්තකයි හාමුදුරන්ට වැරදිලා කියලා. මේ කර්මයට බොදුරු වෙච්ච මටයි මේ නිවන පතන්නේ. මේ මල් ගස් වලට වතුර දාන්න මම මිනිස්සෙක්ලා ඉපදිච්ච නිසා මම මේ නිවන පතන්නේ. මම ඒකාන්ත වශයෙන්ම පෙර භවයක රාත් බෝධියට පත් වෙලා තිබුණා නම් අද මේ නමින් මේ රූපේ මං ඉපදෙන්නේ අනේ මට සසර දුක නිවා ගන්නට බැරි වුණා. මාගේ කෙලෙස් ටික මට නිරෝධ කරගන්න බැරි වුණා. මට විමුක්තියටපත් වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරගන්න බැරි වුණා. ඒ නිසා මං ඉපදිලා මේ නමින් පෙනී සිටිනවා. මේ වතුර දානවා එනම් මේ ගාට වතුර දාන කර්මයක් තිබිලා මේ ගාට වතුර දාලා වැඩ කරන්න කාලේ ගෙවන්න මට ඒ චර්යාවේ නිරත වෙන්න කර්මයක් තිබිලා ඒ කර්මය නිසා මම සුවපත්භාවය නැති කළා ඇයි මම ගස්කොළන් වවව වගා කර කර ඉතියම් මට නිවන ඈත් වෙනවා මේකම මට දුකක් වෙනවා ඇයි මම මේකට ඇලෙනවා මේවා නඩත්තු කරන්න ගැටෙනවා එහෙනම් මම මේක තුලින් මානසිකව ලෙඩ වෙනවා. ඇයි ගාම් ගැලෙව්වා මට තරහා යනවා. අත්තක් අපාගෙන ගිහින් තිබුණොත් මට තරහා යනවා. මගේ ගා එහෙම ගලවන්න බෑ. මගේ මල් ගස් කාටවත් වෙනස් කරන්න බෑ. අනේ පිපිච්ච මල් ටික කඩාගෙන ගිහිල්ලා කවුද දන්නේ කැඩුවේ කියලා මං කැළඹිලා ද්වේෂයේ වෛරය අට ගන්නවා. එහෙනම් මේ ගස් එක්ක තියෙන ගනුදෙනුව මේ කර්මය ඉවර වෙන්න ඕනේ. ඒ නිසා සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා මේ කර්මයෙන් නිදහස් වෙලා මම නිවනින් සැනසේවා කියන එක ප්‍රාර්ථනා කරමින් අපි වතුර දාන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතයේ අද ඉඳලා අපි සෑම දෙයක්ම සුවපත් භාවයෙන් නිදුක් භාවයෙන් නිරෝගී භාවයෙන් නිවන පිණිස අපි කටයුතු කරමු. පාත්‍රයට දන් දෙනකොට අපි සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ ප්‍රාර්ථනා කරලා ඒ දම් පිළිඅරගනිමු. ඒක අපි වළඳන්ට කලින් පත්‍යවේක්ෂාව කරලා ඉවර වෙලා මේ දාණය තුලින් මම සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න නම් මේ ලෝක සත්‍යය සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙන්න ඕනේ. එනනම් මේ දාණය වළඳලා මම සිත කය වචනයට ශක්තිය නිස්පාදනය කරගන්නවා. ඒ ශක්තිය නිස්පාදනය කරගෙන සිත කය වචනේ මම මේ ලෝකේ නාම රූපات එක්ක කටයුතු වල නිරත වෙනවා. ඒ සෑම කටයුත්තක් තුළින්ම කිසිම කෙනෙකුට දුකක් ඇති නොවේවා. කිසිම කෙනෙකුගේ සුවපත් භාවය නැති නොවේවා. කායික මානසිකව ඒ අය අසනීපපත්වයට පත් නොවේවා. ඒ අයට වැඩ අවුල් වෙලා කැළඹිලා සසරේ භවගාමී පැවැත්මක් ඇති නොවේවා කියන එක අරමුණු කරගෙන අපි මේ ගන්නා වූ දාණය තුලින් කතා කරන වචන මිනිසුන්ගේ සුවපත් නිදුක් නිරෝගී භාවයේ නිවනට හේතු වේවා මාගේ චෛතසික තුලින් සුවපත් නිදුක් නිරෝගී භාවයට නිවනට හේතු වේවා මාගේ කායික චර්යාව මේ ලෝක සත්‍යයේ සුවපත් නිදුක් නිරෝගී භාවයට නිවනට හේතු වේවා කියන ඒ අදහස පෙරදරි කරගෙන අපට ධම්ම ලඳන්න පුළුවන් නම් ඒ දාහණය පවා මෛත්‍රී භාවනාවක් ඒ සෑම බත්තටයක් අපෙනකොටම මේක මෙනෙහි වෙන්න පුළුවන් නම් සෑම තප්පරයක් ගන්න මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාව අපි තුල පිරීලා ඒ ලෝක සත්‍යය පිළිබඳ මහා කරුණාව අපි තුල පිරීලා අපි දන්නේම නැහැ අපි සියලු සත්වයන්ට කටයුතු වලින් නිරත වෙන්න එහෙම නැත්නම් ඒ අයගේ ඝනදෙනුවෙන් නිදහස් වෙන්න අවශ්‍ය මානසිකත්වය හදාගෙන එහෙනම් අද ඉඳලා පාත්‍රය ඕදනකොට දම් පිළිගන්නකොට දම් වළඳනකොට නැවත පාත්‍රය සෝදනකොට මේ පාත්‍රය මට ආහාරය ගන්නට මගේ කුසගින්න නිවා ගන්නට මට විශාල ආයෝජනයක් වුණා ශක්තියක් වුණා විශාල උපකාරයක් වුණා. එහෙනම් මේ පාත්‍රය නිසා මම අද ජීවත් වෙනවා. එහෙනම් මේ පාත්‍රය පූජා කරපු මේ සම්බුද්ධ ශාසනයට අපි සුවපත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්න ඕනේ ශාසනයට ලෙඩ වෙලා. ඇයි ස්වාමින් වහන්සේලාගේ ಗುಣධර්ම පිරිනකොට ශාසනය ලෙඩ වෙනවා. ශාසනය රෝගාතුර වෙනවා. සාසනයේ සුවපත්භාවයේ එන්න එන්න අඩු වෙනවා. එහෙනම් මට මේක දීලා මාව ජීවත් කරවපෝ ආර්ය ජාතියේ මාව නැවත උප්පත්තිය දීපෝ මේ පාත්‍රය මේ සීවරය මේ මානකම දිහා බලලා අපි මේ ශාසනයටත් අපි මෛත්‍රී කරනවා එහෙනම් අපි වඩන කමඨාන තමයි අපේ ඇස් දෙකෙන් මේ ලෝකේ දිහා බලලා අපි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිවන අපි සෑම අවස්ථාවකම ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ අපි අභිවාදන සීලිස්ස එහෙම නැත්නම් බෞද්ධ සබ්බ මංගලම් මොන ගාතාව කියලා ආශිර්වාද කළත් අපි මේ නිවන් සුව පතනවා කියන ආශිර්වාදයේ තරම් උත්තරීතර එකක් වෙන්නේ නැහැ. හේතුව මේක තුළ වෙන මොකවත් නැහැ. අපි යම් කිසි කෙනෙකුට ලියුමක ආමන්ත්‍රණය කරනකොට නිවන් සුව ලැබේවා කියලා ලියනවා ඒක තමයි බෞද්ධයෙක්ගෙන් බෞද්ධයෙක් ලබන්න තියෙන උත්තරීතර ආශිර්වාදය. ආශිර්වාද ආමන්ත්‍රණය ඒකයි හැබැයි මිනිස්සු මේ නුවන් සුව ලැබේවා කියලා කියනකොට මැරිලා යත්වා කියන හර්ථය තුල මානසිකත්වයෙන් ඉන්න නිසා ඒගොල්ලෝ ඒක වැරදි හිතනවා. නිවන් සුව ලැබේවා කියලා කිව්වාම අනේ මාව මට මැරෙන්න කියලා කිව්වා මැරිච්ච කෙනෙකුට දෙන දෙයක් මට දුන්නයි කියලා එයා ඒක අව탁සීරු කරනවා ඒක තමයි මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ තථාගත පණිවිඩය මේ ලෝකයේ සියලු සත්වයෝ නිවනින් සැනසේවා කියන එක නේද නිවන් සුව ලැබේවා කියලා කියන්නේ එහෙනම් අපේ ආශිර්වාදයෙන් නිවන් සුව ලැබේවා කියන එක නමුත් ඒ ආශිර්වාදය තුලින් ඇතිවෙනා වූ මානසිකත්වයට ලෝක සත්‍යය උරු වෙලා නැති නිසා පුරුදු නැති නිසා අපි ඒගොල්ලන්ට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයත් එක්ක නිවන් සුව ලැබේවා කියන එක කියනවා. එතකොට එයා ඒකට උරුයි ඒකේ අනුමත කරගන්නවා. එහෙනම් මේ භාවනාව කරනකොටගෙන අද ඉඳලා තවත් කමටාණක් අපි වඩන්න ඕනේ. ඒක තමයි අපේ වචන වලින් කිසිම කෙනෙකුගේ සිත රිදවන්නේ නැතුව සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිවනින් සැනසීම පිණිස අපි වචන කතා කරන්න ඕනේ අද ඉඳලා අපේ කය මෛත්‍රී කයක් අද ඉඳලා අපේ සිත මෛත්‍රී සිතක් අද ඉඳලා අපේ පාරමිතාව මෛත්‍රී පාරමිතාවක් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල අපේ සියලුම වැඩ නිමා කරන ಗುಣධර්ම වඩන ඒ සෑම දෙයක්ම අපි මෛත්‍රී භාවනාව තුළින් ਸਰව සම්පූර්ණ කරගන්න සූදානම්. එහෙනම් අපේ වචනය තුළින් අපි කමඨාණක් වඩනවා. ඒක තමයි අද ඉඳලා මේ ලෝකයේ හැමෝටම ප්‍රියමනාප වචන කතා කරමු. කිසිම කෙනෙකුගේ අගුණයක් නොකියමු. කිසිම කෙනෙකුට නිନ୍ଦා නොකරමු. කිසිම කෙනෙකුට අවමන් නොකරමු. කිසිම කෙනෙකු විවේචනයටපත් නොකරමු. සත්පුරුෂ සූත්‍රයේ තුල සංයුත්ත නිකායේ තථාගතයන් වහන්සේ ගුණධර්ම හතරක් දේශනා කරනවා. එකක් තමයි සත්පුරුෂයා මේ ලෝකයේ සෑම කෙනාගේම ಗುಣ විතරයි කියන්නේ අගුණ කියන්නේ ඒ සත්පුරුෂ උත්තමයා මේ ලෝකයේ සෑම කෙනාගේම ಗುಣ ප්‍රශංසාවටපත් කරනවා ගෞරවයටපත් කරනවා අගුණ කිසිම දෙයක් මතකෙවත් තියාගන්න එයා සත්පුරුෂයෙක් සත්පුරුෂයාගේ තවත් ගුණාංගය තමයි ಗುಣ කියන්න පටන් ගත්තාම නැති ಗುಣත් අදලා කියනවා. මොකවත් කියන්නේ නැතුව වාඩි වෙලා ඉඳලා නැගිටලා ගියාම හැමෝම ගම් බලන්නකො මෙච්චර ලස්සන දේශනාවක් කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. කිසිම දෙයකට අදහසක් කිව්වේ නැහැ, ගණන් ගත්තේ නැහැ. එයාට මේක වටින්නේ නැහැ. ගරුකලේ නැහැ. කියලා ප්‍රශංසාවක් කරන්න තියෙන අවස්ථාව එයා අප්‍රශංසාවට පත් කරගත්ත වෙලේ සත්පුරුෂයෙක් ඉන්නවා නම් එයා ඒක වළක්ව ගන්නවා. සත්පුරුෂයා අනුන්ගේ අගුණ කියන්න දෙන්නේ අනුන්ගේ අගුණ වළක්වන ගුණය සත්පුරුෂයාලට තියෙනවා. ආහා එහෙම කියන්න එපා. එයා කොච්චර සංවරව වාඩි වෙලා හිටියද ඒ සංවරභාවයේ වටිනවා. වචනයක්වත් කිව්වේ නැහැ හේතුව මේ ලෝකේ කියන්න මොකවත් නැහැ වඩන්න තියෙන්නේ එයා නිස්සද්දතාවයේ තුලින් එයා කොච්චර සීලවන්තද කියලා ලෝකෙට එලිතරව් කළා. අපිට තිබිච්ච අදහස් මොකවත් නැහැ. ඒ කියන්නේ එයාගේ සිත නිවිලා එයා උත්තරමේ මේ විදිහට අර නිස්සබ්දතාවය තුළින් නැති ಗುಣ ඇති කරලා එයාට ප්‍රශංසා කරනවා ගෞරව කරනවා මේක සත්පුරුෂ ගුණාංගයක් එහෙනම් අනිත් අයගේ ಗುಣ කියන එක සත්පුරුෂ ගුණාංගයක් අගුණ කියන එක වළක්වන එක සත්පුරුෂ ගුණාංගයක් ಗುಣ කියන්න ගත්තාම නැති ಗುಣ ඇති කරලා ප්‍රඥාවෙන් ඒවා අවබෝධ කරගෙන දේශනා කරන එක තවත් සත්පුරුෂ ගුණාංගයක් හතරවෙනි සත්පුරුෂ ගුණාංගය තමයි තමන්ගේ ಗುಣ යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ ಗುಣ වළක්ව ගන්නවා. ඒක ප්‍රතික්ෂේප. ආහා ඒවා එම හොඳ ඒවා ඉතින් ඒවා තිබිච්චාල ප්‍රශ්නයක් නැහැ. ඒවා කියන්න ඕනේ මගේ ಗುಣ කියන්න එපා. මට වැඳ වැඳ කියන්නේ නිවන් දකින්නේ නෑ වක්කලී කියලා ඒ ඔක්කොම සත්පුරුෂ භාවයේ උත්තරීතර මට්ටම. එහෙනම් මේ වචන වලින් අපි මොනතරම් මේ වාගේ වැරදි කරන්නේ නැද්ද? පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාද මොනතරම් මේ වචනේ තුලින් අපි සිදු කරන්නේ නැද්ද? හැබැයි අද ඉඳලා මෛත්‍රී භූමියට අපි පිවිසුණා. මේ තපෝ වනයේ මේ ආරණ්‍ය සෙනසුනේ අපි තපස් ජීවිතයකට නැවත අලුත් පාරමිතාවකට පිවිසුණා. අද ඉඳලා අපි මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් වඩන නිසා සෑම වචනයක් තුළින්ම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිවනින් සැනසීම අපි එහිදරව් කරමු ප්‍රකාශ කරමු ප්‍රියමනාප වචන වලින් අපි මෛත්‍රිය ප්‍රගුණ කරමු අපේ කට අදින්දලා මෛත්‍රිය නිස්පාදනය කරන ආයතනයක් වේවා සෑම වචනයක් තුළින්ම මේ ලෝකයේ කෙනෙකුට නිවෙන්න කතා කරනවා මිසක් ඇවිලෙන්න සිත රිදෙන්න මම කතා නොකරමි කියලා අදිස්ථාන පාරමිතාවක් කරගනිමු. එහෙනම් අද ඉඳලා මම මෛත්‍රී භාවනාව මාගේ වචන වලින් වඩමි. මාගේ මොකේ කියන ආයතනය තුලින් මම මෛත්‍රී භාවනාව වඩමි කියලා අපි සියලුම දෙනා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. තවත් මේ මෛත්‍රී භාවනා වඩන ක්‍රමයක් තමයි අපේ කන් දෙක අපට ඇයෙන දේවල් තියෙනවා මුසාවාදයේ පරුසාවාචයේ පිසුනා වාචයේ සම්පප්පලාපය ඕනතරම් අපේ මේ කන් වලට ඇයෙනවා ඒ එකකින්වත් ලෝභ දේශ මොහ රාග ඇති කරගන්නේ වෛර නිර්මාණය කරගන්නේ අද ඉඳලා අපි කන් දෙකෙන් මෛත්‍රිය වඩනවා සෑම දෙයක් ඇයෙනකොට අනේ මගේ කර්ම තිබිලානේ මේවා තාගන්න මේවා තමයි මං අනිත් මිනිසුන්ට කියන්න ඇත්තේ ඒක තමයි සංසාරේ මේවම මට ඇයෙන්නේ මම විවේචන නිඳා කරන්න ඇති මේ ලෝක සත්‍යයට අනන්ත අප්‍රමාණව ඒ නිසා විවේචන නිඳාමයි මට ඇයෙන්නේ යහපත් දෙයක් ඇයෙන්නෙම නැහැ එහෙනම් මේ තුලින් මගේ කර්මය ඉවර වෙන බව මං ප්‍රත්‍යක්ෂ කරගෙන මේ කර්ම මම කරපු දේවල්ම ඇයෙන බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ලෝක සත්‍යයට ඒ දේවල් අට ඇයෙන්න සලසන හැමෝටම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තිය මම ප්‍රාර්ථනා කරනවා නම් කන් දෙකෙන් මෛත්‍රිය වැඩෙනවා අද ඉඳලා අපට ඇයෙන සෑම ශබ්දයක් තුළින් අපි මෛත්‍රිය වඩමු. බල්ලේ බුරනවා නම් ඒ බුරණ එක නිසා බල්ලට ගල් කැටයක් ගන්නෑ. ඒ සත්වයා බුරන්නේ යා තුළ තියෙන කම්පණයට ඒ සබ්දය ඒ සතාට ප්‍රශ්නයක් නිසා මට ප්‍රශ්නයක් වෙන්න බෑ මම ප්‍රශ්නයක් කරගත්තොත් මට තු මන් තුළ ලෝභ දේශ මොහ වෛර ඇති වෙනවා ඒ සතාට හිංසා කිරීමේ අදහස් පාළ වෙනවා. ඒ නිසා මම මෛත්‍රී භාවනාව කම් දෙකෙන් වඩන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මම මෛත්‍රිය වඩනවා මාගේ කම් දෙකෙන්. සෑම මොහොතක් ගානේ මම මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් පුරනවා කවුරු හරි ඇවිල්ලා පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප අපට කියනවා ඒ ඇයෙන හැම දෙය තුළින්ම අනේ මෙයා කාගේවත් අගුණයක් කියන එක ඒ අඩුව හදලා නැහැ එහෙනම් මෙයා හැමදාම මිනිසුන්ගේ අගුණ කිය කියනවා මමත් මේ වගේ මට්ටමක තමයි හිටියේ මේක වරදක් කියලා තේරුම් ගන්න මානසිකත්වයේ මට ඇති වෙච්ච එකෙන් මම විශාල ජයග්‍රහණයක් ලැබුවා සාදු සාදු සාදු මේ ජීවිතයත් මම උදව් කරනවා මාගේ தත්ත්වයට දියුණු වෙන්න එයා කතා කරලා ඉවරනාට පස්සේ කියනවා බලන්න හැමෝම තමන්ගේ වරද බව පිළිගත්තා තමන් සමාව ගත්තා ඇයි උපාසක මාත්‍යා විතරක් අනුන්ගේ වැරදි කිව්වේ බලන්න ඔයාගේ අදහසවල විතරයි අනුසෝතගාමිත්වයේ තින්නේ අනිත් අයගේ ජීවිතවල පටිසෝතගාමිත්වයේ තිනවා එහෙනම් මේ ඇයෙන දේවල් තුලින් අපට ඕන තරම් කමටාන් වඩන්න පුළුවන් එක මාරාතන් වහන්සේ නමක් උදාහරණයකට ඉන්නවා පුංචි රාතන් වහන්සේ නමක් හැමෝම ඇවිල්ලා දොස් කියනවා බලන්නකො මේක හරියට අතු ගාලා නැහැ කියලා කියනකොට අතු ගාපු එක උන්වහන්සේ කරපු එකක් නෙමෙයි වෙන ස්වාමීන් වහන්සේ නමක් කරපු එක ඒ වරද තමන්ගේ කියලා පිළිගන්නවා අනේ ස්වාමිනී මම දැන් අතු ගන්නම් සමා වෙන්න කියලා ඒ කොස්ස ඉඳලා අරගෙන ගිහිල්ලා ඒක අතු ගන්නවා බලන්න මේ පෑන් වලදන කෝප හොදලා නැහැ කිව්වම එතන ගඩලා සමාව ගන්නවා කුංචි රාතන් වහන්සේ ස්වාමිනී මට සමා වෙන්න මම දැන් හොදලා පිරිසුදු කරන්නම් කියලා බලන්න මේ පාපිස්සේ දුවිලි ගසලා නැහැ කියනකොට ඒ රාතන් වහන්සේ වැදලා පිළිගන්නවා අනේ ස්වාමිනී මට සමා වෙන්න දැම්මම මේක සෝදලා පිරිසුදු කරන්නම් කියලා බලන්න වෙන කට්ටිය වැඩ කරලා අඩුපාඩුත් එක්ක ඒවා ඉතුරු කරාම ඒ සෑම දෙයක්ම තමන්ගේ වරද තමන්ගේ අඩුව බව බගෑපත් පිළිගන්න මානසිකත්වය අපට තියෙනවද අපගේ ජීවිතවල මොනතරම් අපි මේ සංසාරයේ අනුන්ගේ වැරද පටවලා අපේ කය පිරිසිදු කරගන්න සිත පිරිසිදු කරගන්න වෑයම් කළාද එහෙනම් මේ පුංචි රාතන් වහන්සේ මේ ලෝක සත්‍යයට ධර්මයක් දේශනා කරනවා මේ ලෝකයේ හැම වැරද්දක්ම Tamange බව පිළිගන්න කියලා. එහෙනම් මේ ලෝකයේ කවුරුත් අපට වැරදි කරලා නැහැ. මිනිස්සු අපට හිංසා කරනවා නම්, පීඩා කරනවා නම්, අපිව වේදනාවටපත් කරනවා නම්, අගෞරවයට අප්‍රසංසාවටපත් කරනවා නම් ඒක අපිට පරිසම් දෙන්න තියෙන කර්මයක් නිසා ඒක අනිත් අයගේ කර්මයක් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ කර්මයක් කිසිම කෙනෙකුට පරිසම් දෙන්නේ නැති බවත් තමන්ගේ කර්ම පමණක් තමන්ට පරිසම් දෙන බවත් එහෙනම් අපේ ජීවිතයේ අපට මේ කරන සෑම ඉන්සාවක් පීඩාවක් වේදනාවක්ම අපගේ කර්මය අපට පරිසම් දෙනවා එහෙනම් අපගේ කන් දෙකෙන් අපට පුළුවන්කම තියෙනවා අපගේ කර්මය විඳවලා ඉවර කරලා ඒක තුළින් අපට නිර්වාණ මාර්ගයට අදාළ කුසලානිසංසදායක කර්මය නිර්මාණය කරගන්න. එහෙනම් අද ඉඳලා අපේ කන් වලට ඇහෙන සෑම ශබ්දයක්ම මෛත්‍රී භාවනාවක් වේවා මෛත්‍රී පාරමිතාවක් වේවා මෛත්‍රී කමඨාණක්ම වේවා කියලා අපි සාදුකාරයක් දෙමු. එහෙනම් අද ඉඳලා අපි මේ ශ්‍රවණය කරන සෑම ශබ්දයක්ම මෛත්‍රී භාවනාවක් එහෙනම් මේ තප්පරේ ඉඳලා ඇයෙන සෑම වචනයක් තුළින්ම අපි මෛත්‍රිය මෛත්‍රිය මෛත්‍රිය කියලා නැවත නැවත මෙනෙහි කරමු අපට කියන මෝ ඕනම දෝෂාරෝපණයක් නින්දාවක් අපකීර්තියක් වේදනාවක් අපි ඒක මෛත්‍රියක් වශයෙන් ප්‍රගුණ කරමු ඒක ඇයෙන්ද සලස්වන ඒක කියන ජීවියා ඒ ශබ්දය නිස්පාදනය කරන සත්‍යය කවුරු වුණත් අපට ප්‍රශ්නයක් නැහැ එයාට දුකින් නිදහස් වෙලා නිදුක් භාවයටපත් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා නිවනින් සැනසෙන්න අපි මෛත්‍රිය වඩනවා කොහොමද සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසේවා සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා නිවනින් සැනසෙත්වා කියලා ඒ කනට ඇෙන වචන වලට ඉමිකම් කියන සෑම කෙනාටම මේ මෛත්‍රී භාවනාව අද ඉඳලා වඩමු. ඒ වගේම ඇසට පේන දේවල් වලින් කතා කරන වචන වලින් කන් දෙකෙන් අපි මෛත්‍රී භාවනාව වැඩුවා ඒ කමඨාන ප්‍රගුණ කළා ඒ වගේම තවත් භාවනාවක් තියෙනවා ඒක තමයි අපේ නාසය කියන ආයතනය තුලිනුත් අපි මෛත්‍රිය වඩන්න ඕනේ සිත කැළඹිලා වෛරයෙන් පිරීලා තියෙද්දී වචනෙන් අපි මෛත්‍රියෙන් කතා කළාට වැඩක් නැහැ හේතුව වචනේ මෛත්‍රිය වෙලා සිතේ වෛරය තියෙනවා නම් ඒක සැබෑ මෛත්‍රියක් නෙමෙයි. ඒක රඟ දැක්වීමේ මෛත්‍රියක්. සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ ආයතන අයතුලින්ම නිර්මාණය වෙලා ස්ථිර වශයෙන් පවතින ඕනේ මෛත්‍රියක්. කොහෙන් ඇල්ලුවත් කොයි ආයතනෙන් ගත්තත් ඒ මෛත්‍රී නිස්පාදනයක් වෙන්න ඕනේ. එහෙනම් අපේ නාසයෙන් අපි ගන්ධේ ස්පර්ශ කරනවා ගඳ සුවඳ කියන ධර්මතාවයන් දෙකක් අපිට ස්පර්ශ වෙනවා. ඒ සෑම අවස්ථාවක් තුළම ගඳට අපි द्वेष වෙනවා, සුවඳට අපි ඇලෙනවා, ලෝභ වෙනවා. එනම් මේ නාසය තුලින් ඇතිවෙනා වූ ගඳ අපගේ කර්මය අපි ගොඩාක් අපිරිසිදු වෙලා අනිත් අයට ගඳ දෙන්න ඇති. ඒ අයට ඌල ගන්න බැරි ගඳක් බවට අපිපත් වෙන්න ඇති. අපේ වචනේ ඒගොල්ලන්ට ගඳක් වෙන්න ඇති. අපේ චෛතසික ඒගොල්ලන්ට ගඳක් වෙන්නේ නැති අපේ කායික චර්යාව ඒගොල්ලන්ට ගඳක් වෙන්නේ නැති එහෙනම් මේ ගඳ ඌල ගන්න බැරුව ඒ පින්වතුන් මොනතරම් වේසටපත් වුණාද එහෙනම් ඒ දුක තමයි මට මේ ගඳක් වශයෙන් දැනෙන්නේ මා විසින් නිර්මාණය කරපු කර්මය තමයි මේ ගඳ වශයෙන් මට දැනෙන්නේ සාදුකාරයක් දීලා මගේ ගඳ මට ඌල ගන්න පුළුවන් නම් ඒක මගේ කර්මයක් වශයෙන් මට පිළිගන්න පුළුවන් නම් ඒක සන්තෝෂයෙන් විඳින්න පුළුවන් නම් මේ ලබාපු මිනිසත් භවය තුළ ඒ කර්මයෙන් නිදාස් වෙලා මම නිවනට ලං වෙනවා. එහෙනම් සුවඳක් දැනෙනවා නම් මම සුවඳවත් දේවල් කතා කරන්න ඇති. මිනිසුන්ට සුවඳ දැනෙන විදිහට ඇසිරෙන්න ඇති. ගොඩාක් සුවඳවත් ආර්ය සිටිවිලි මං සිතන්ට ඇති. ඒ නිසා තමයි මට පිච්ච මල් සුවඳ දැනෙන්නේ. ඕලු මල් සුවඳ දැනෙන්නේ. නෙළුම් මල් සුවඳ දැනෙන්නේ. අරලිය මල් සුවඳ දැනෙන්නේ. එහෙනම් මේ ගන්ධය තුලින් අපි ඒ දැනෙන සෑම අවස්ථාවක් තුළම ලෝභ දේශ මොහ රාග වෛර ඇතිවෙන්න ඉඩ නොදී අපි ඒක සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තිය පිළිබඳව මෛත්‍රී වඩන්න පුළුවන් නම් ඒ සෑම ස්පර්ශයක් තුළින්ම ගන්ධයක් තුළින්ම අපි ද්වේෂයක් ඇති කරගන්න නැතුව ඒ කර්මයට මනා ලෙස නිදාස් වෙලා ඉවර වෙලා යන්න ඒ නිදාසට ඉඩ දෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම මේ නාසයෙන් අපට පුළුවන්කම තියෙනවා ඒ සෑම මෛත්‍රියක්ම සම්පූර්ණ කරන්න අපට උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන් එක්තරා වික්ෂුන් වහන්සේ නමකගේ කය පුරාම කුෂ්ඨ ඇදිලා වන වෙලා පැසවලා අරියට ගඳයි කිසිම කෙනෙක් ආගන්තුක සත්කාර කරන්න ළඟට යන්න බැරි ගඳයි. භාග්‍යතුන් වහන්සේ මේ නාසය තුලින් ඇතිවෙනා ගඳ තුලින් මෛත්‍රිය පරිපූර්ණ කළසේක. උන්වහන්සේ රාසින්වත් මේ ගන්ධය තුලින් කෙලෙස් ධර්මයක් ඇති නොකළසේක. ඒ තථාගත උත්තමයන් වහන්සේ ඒ වික්ෂුන් වහන්සේ ළඟට වැඩම කරලා ඒ තමන්ගේ ඒ සෙම මේ වලින් ඒ සරව වලින් තෙමිලා ඒ සිවුරු ඇඟට වේලිලා උණු වතුර මද රස්නේ උණු වතුර වලින් ඒක පොඟවලා ඒවා ගලවලා ඒ සියලුම තුවාල තමගේ අත් වලින් පිරිසිදු කරලා සෝදලා අලුත් පටි වලින් වෙදලා සිවුරු හඳලා භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට විශාල උදාහරණයක් උපමාවක් ආදර්ශයක් ඉදිරිපත් කරනවා ආගන්තුක සත්කාරය කියන්නේ මොනවද මේ નાසය තුලින් අපි තාම කැළඹෙනවා द्वේෂය තියෙනවා පිළිකුල් භාවය තියෙනවා මෛත්‍රිය වඩලා නැහැ කටින් මෛත්‍රිය තිබුණට චර්යාවේ සංවරභාවයේ මෛත්‍රිය තිබුණට වැඩක් නැහැ. මේ නාසයේ මේ ගන්ධයේ මෛත්‍රිය වඩලා නැහැ. එහෙනම් මේ නාසයේ මෛත්‍රිය වඩලා නැති නිසා අපි තාම මේ ලෝක සත්‍යයට අනුකම්පාව මදි. එහෙනම් අපි අනුකම්පාවෙන් ඇසිරෙන්නේ කොහොමද කියන එක භාග්‍යතුන් වහන්සේ ක්‍රියාවෙන් එලි දක්වනවා. ආදර්ශමත් චර්යාවක් උන්වහන්සේ නිර්මාණය කරනවා. එහෙනම් අපගේ ජීවිතවල අපගේ ශ්‍රාවක සංඝයා වයසට යනකොට ලෙඩ වෙලා අසනීප වෙලා ඔත්කොළ වෙනකොට මල මුත්‍රා පිට වෙන අවස්ථා තියෙනවා සෙම වැක්කෙරෙන අවස්ථා තියෙනවා දාඩිය ගඳෙන් පෙළෙන අවස්ථා තියෙනවා එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම ඒවා පිරිසිදු කරලා උන්වහන්සේට නැවත ආහාර පාන දීලා සිවුරු හන්දලා උණු පෑන් තියලා උන්වහන්සේගේ කය දෝණය කරලා මේ වාගේ කාර්යයන් අපට කරන්න මේ નાසය තුල තියෙන මෛත්‍රිය පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ නැත්නම් අනේ ගඳයි මට නම් ඔක් කරන්න බෑ පිළිකුලක් ඇති වෙනවා එයා කරේ द्वेषයක් ඇති වෙනවා මුලාවක් ඇති වෙනවා එහෙනම් සුවඳට හැලිලා ගඳට ගැටෙන ඒ ඇලින් ගැටීමේ ධර්මතාවය අපිටුලින් ඇති වෙලා පුදුජන ස්වභාවයක් නිර්මාණය වෙනවා එහෙනම් ඕනම කෙනෙකුගේ මල මුත්‍රා අතින් පිරිසිදු කරන්නට උන්වහන්සේලා පිරිසිදු කරලා නැවත සිවුරු පොරවලා තමන්ගේ අතින් දාණය අනලා කවලා පොවලා ඒ ආගන්තුක සත්කාරය කරන්න නම් මේ ගන්ධය පිළිබඳ නාසය කියන ආයතනය තුල මෛත්‍රිය පරිපූර්ණ වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අද ඉඳලා අපි ඉන්න මෛත්‍රිය නාසය තුලින් මේ ගන්ධය ස්පර්ශ වෙන ආයතනය තුලින් වඩමු අද ඉඳලා ගඳ සුවඳ දෙක තුලින්ම මම සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ නිර්වාණ සම්පත්තිය වඩනවා මම හද ඉඳලා නාසයෙන් කර්ම හදන්නේ නැහැ නාසයට දැනෙන සෑම ගන්ධයක් තුලින්ම මම ඉපදීමට හේතු හදන්නේ නැහැ නැවත නැවත මම මං සංසාර විමුක්තියට කටයුතු කරමි සෑම මොහොතක් ගානේ නාසය තුලින් ඇතිවෙනා වූ ලෝභ දේශ මොහ රාග අලෝභ අධ්‍යේශ අමෝහ විරාග බවට පත් කරමි කියන නාසය තුලින් අපි මෛත්‍රිය වඩන්න ඕනේ මෛත්‍රී පාරමිතාව පුරන්න ඕනේ තවත් ආයතනයක් තියෙනවා ඒක තමයි අපේ කය කායික චර්යාව මේ චර්යාව තුළින් කොහොමද අපි මෛත්‍රිය වඩන්නේ කියන එක භාග්‍යතුන් වහන්සේ විනය පිටකේ දේශනා කරනවා කිසිම ස්ථානයක කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර චර්යාව ඇසිරවන ක්‍රමවේදය දේශනා කරනවා ස්වාමින් වහන්සේලා දෙනමක් සාකච්ඡා කරනවා නම් මැදින් යන්න එපා උන්වහන්සේලාට සිතට වේදනාවක් මෛත්‍රී භාවනාවට ඒක පටහැනි යම්කිසි ස්ථානයක සාකච්ඡාවක් යනවා නම් මැදින් කතා කරනවා ආත්පසින්ම වෙනත් එකක් ඒක මෛත්‍රී භාවනාවට පටහැනි විලක්පස පූජා කරනකොට තනි අතින් පූජා කරනවා අසංවර භාවය නිසා යාගේ සිත වේදනාවට කැළඹිල්ලටපත් වෙනවා මෛත්‍රී භාවනාවට පටැමි හේතුව මෛත්‍රිය කියලා කියන්නේ කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ ප්‍රතිපත්තිය එහෙනම් මේ විනය තුලින් භාග්‍යතුන් වහන්සේ කෝටියක් සංවර සීලය තුලින් මේ ලෝක සත්‍යයට දේශනා කරන්නේ මෛත්‍රී භාවනාව මෛත්‍රී පාරමිතාව පුරණ ක්‍රමවේදයක් මෛත්‍රී කමඨාන වඩන ක්‍රමවේදයක් එහෙනම් සෑම සංවර සීලයක් තුලම සෑම ශික්ෂා පදයක් තුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ලෝකේ ජීවත් වෙන්න ඕන පිළිවෙතත් කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී මෛත්‍රිය තුළින් පරිපූර්ණ වෙන ක්‍රමවේදයක් තමයි එහෙනම් අපගේ ජීවිත කාලය තුළ මේ චර්යාව තුළින් අපි මේ ලෝක සත්‍යයට වේදනාවක් දුකක් ඇති නොකරමු අපගේ චර්යාව තවත් කෙනෙකුගේ කැළඹිල්ලක් බවට පත් නොවේවා අපගේ චර්යාව තවත් කෙනෙකුගේ සිතේ द्वේෂය ඇති නොවේවා අපගේ චර්යාව තවත් කෙනෙකුගේ සිතේ වෛරයක් බවට පත් නොවේවා එහෙනම් අපි අහිංසාවාදී චරිතයක් වෙන්න ඕනේ අසරණ සරණ යන සරණාගතයෙකුගේ චරිතයක් වෙන්න ඕනේ. අපි හදින්දලා මේ සෑම ධර්මතාවයක් තුළින්ම අපගේ චර්යාව පරිස්සම් කරමු. අපේ ඉරියව් වලින් අපි තවත් කෙනෙකුට ඉන්සා වේදනා පීඩා ඇති නොකරමු. එහෙනම් අපි යම්කිසි කෙනෙක් එක්ක කතා නොකර සිටීම වේදනාවක් නම් අපි කතා කරමු. කතා කරන එක වේදනාවක් නම් එයාගේ සිතේ තියෙන මෛත්‍රී අඩු වෙන්න හේතුවක් නම් අපි නිස්සබ්ද භාවනාව තුළින් උන්වහන්සේට වේදනා ඇති නොකරමු. එහෙනම් මේ විදියට අපගේ ජීවිත කාලය පුරාම අපි මේ චර්යාව තුළින් මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ කරමු. මේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පාතුලින් අපි හද ඉඳලා මෛත්‍රී සරණ යමු. අපි භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. උන්වහන්සේගේ සත්‍ය ධර්මයේ සරණ ගියා. ආර්යමා සංඝයාගේ සරණ ගියා. අද ඉඳලා අපි අලුත් සරණක් යනවා. ඒක තමයි තුනුරුවන් සරණ යන මෛත්‍රී සරණ යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේලා මේ ලෝකිත දේශනා කරන උත්තරීතර ධර්මයේ සරණ යනවා. එහෙනම් මෛත්‍රී සූත්‍රය කියලා කියන්නේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ සෑම තථාගතයන් වහන්සේලාම අනිවාර්යෙන් දේශනා කරන සූත්‍ර ධර්මයක් භාවනා ධර්මයක්. එහෙනම් අද ඉඳලා අපි මේ සද්ධර්මයේ කියන මේ ඔරුවට නැගලා මේ සංසාරයේ මේ භවයේ කියන මේ මහා මූද කෙලෙස් මූද තරණය කරමු මේක සෑම තප්පරයක් ගානේ අපි වඩමු ඇස කන දිව නාසය සම කියන ආයතන පයෙම අපි මෛත්‍රී පාරමිතාව පරිපූර්ණ කරමු එහෙනම් විශේෂ ආයතන ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ ඒක තමයි මේ සිත කියන ආයතනය මෛත්‍රිය කියන මේ පැන් වලින් අපි තෙමන්න ඕනේ මෛත්‍රී ජලයෙන් මේ සිත පෙඟෙව්වේ නැත්නම් තෙමුවේ නැත්නම් මේ ආයතන වලින් මෛත්‍රිය වඩන ඒ කාල සීමාව වැඩි වෙනවා අපේ ඇස කන දිව නාසය සමසිත අදා ගන්නට අපට විශාල කාර්යයක් කරන්න සිද්ධ වෙනවා හේතුව සිත මෛත්‍රියෙන් අඩු නම් මේ ආයතන වල දෝෂ තියෙනවා එහෙනම් අද ඉඳලා සෑම චෛතසිකයක් තුලින්ම ලෝභ දේශ මොහ රාග වෛර කියන මේ අකුසල මූලයන් නැතුව අපි තථාගතයන් වහන්සේ ඉදිරියේ මෛත්‍රියෙන් සිතන්ට පුරුදු වෙමු සෑම මොහොතක් තුළම ඇති වෙන සිතිවිලි අනේ මේම මං සිතන්නේ අසුවලා ගැන මම මේ විදිහට කල්පනා කරන්නේ අසුවලා පිළිබඳව මම මේම සිතන්නේ ආවල් කාරණේ පිළිබඳව මම මේම සාකච්ඡා කරන්නේ කියලා තමන්ගේ සිතිවිලි වලින් ඇතිවෙන්නා වූ ලෝභ ද්වේෂ මෝහ රාග වෛර පිළිබඳව අවධානයෙන් කටයුතු කරමු අද ඉඳලා අපේ සිටිවිලි වල ලෝභයක් ඇති නොවේවා ද්වේෂයක් ඇති නොවේවා මෝහයක් ඇති නොවේවා රාගයක් ඇති නොවේවා වෛරයක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු අද ඉඳලා සිටිවිලි පිළිබඳව අපි ගොඩාක් විමසිලිමත්ව පරිස්සම් වෙමු මාගේ සිටිවිලි වලින් මම මට කර්මයක් ඇති නොකරමි තවත් සත්වයෙකුගේ සිතට කායට කර්මයක් ඇති නොවේමි කිසිම කෙනෙකුට නිନ୍ଦා නොකරමි අගෞරව නොකරමි වේදනා ඇති වෙන විදියට චෛතසිකයක් සිතවිල්ල ඇති නොකර ගනිමි කියන මේ අදිස්ථාන පාරමිතාව තුල අපි ස්ථිර වෙමු එහෙනම් මේ සිතේ ඕනතරම් මෛත්‍රිය අඩුවෙන් මෛත්‍රිය නැතුව එහෙනම් අපි ද්වේෂ සාගතව කල්පනා කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි එහෙනම් අපගේ ජීවිතේ නැවත කවදාවත් එසේ ඇති නොවෙන්නට නැවත නැවත මේ සිත මෛත්‍රියෙන් දෙමලා මෛත්‍රියෙන් කල්පනා කරන්ට චිත්තානුපස්සනා වඩමු. එහෙනම් අස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම වඩන්න ඕන භාවනාවක් මේ මෛත්‍රිය එහෙම වඩන්න පුළුවන් වුණොත් විතරයි මේ දුක්ඛ සත්‍ය අපට අවබෝධ වෙන්නේ දුක නිරෝධ වෙන්නේ එහෙනම් දුක නිරෝධ කරන්න බෑ. එක ආයතනයක විතරක් මෛත්‍රිය වඩලා අනිත් ආයතනෙන් දුක නිර්මාණය වෙනවා. එහෙනම් දුක නිර්මාණය වෙන එක වටාගෙන දුක නිර්මාණය වෙන එක නවත්තන වැඩපිළිවෙලේ යෙදීම තමයි දුක්ඛ සත්‍ය කියන ඒ අර්ථකථනය වෙන්නේ. එහෙනම් අපි හද ඉඳලා දුක නිරෝධ කරන මෛත්‍රී භාවනා වඩමු. දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය පාරමී ගුණධර්මවල අපි නිරත වෙමු. එහෙනම් අපගේ ජීවිතය අද ඉඳලා මෛත්‍රී භාවනාවක් බවට පත් වේවා. අපගේ චරිතය අද ඉඳලා මෛත්‍රී චරිතයක් බවට පත් වේවා. අද ඉඳලා අපගේ පාරමිතාව මෛත්‍රී පාරමිතාවක් බවට පත් වේවා. අද ඉඳලා අපි වඩන කමඨාන මෛත්‍රී කමඨානක් බවට පත් වේවා. එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයකටම අද ඉඳලා අපි මෛත්‍රිය වඩමු. මෛත්‍රිය කියන ගුණධර්මයෙන් අපි ලෝකෙ දිහා බලමු. මෛත්‍රී ගුණධර්මයෙන් අද ඉඳලා අපි ශ්‍රවණය කරමු. මෛත්‍රියෙන් අද ඉඳලා අපි කතා කරමු. මෛත්‍රියෙන් අද ඉඳලා අපි ඇසිරෙමු. මෛත්‍රියෙන් අපි සිතවිලි සිතමු. මේ විදියට අපේ ආයතන අය මෛත්‍රියෙන් පරිපූර්ණත්වයට පත් කරලා මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරගන්නට ලබාපු මිනිසත් භවයේ සංසාර විමුක්තියට මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ඒ කාර්ත වශයෙන්ම මේ ධර්ම දේශනාව මේ කමඨාන මේ භාවනාව අප සියලුම දෙනාට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. එනම් මේ මෛත්‍රී භාවනාව අද ඉඳලා අපේ අලුත් පාරමිතාවක් බවට පත් වුණා. එහෙනම් මේක හොඳට සිතාන පසනාව තුළ අපි සීය රඳව ගමු. අද ඉඳලා මේ තප්පරේ ඉඳලා ආයතන අයම අපි මෛත්‍රිය වඩලා මෛත්‍රිය ප්‍රගුණ කරලා මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන මේ ලෝක සත්‍යයටත් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න උදව් කරමු. එහෙනම් සෑම අවස්ථාවකම අපිට මන්ත්‍රයක් එහෙම නැත්නම් සූත්‍රයක් තියෙනවා සජ්ජායනා කරන්න. සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා මෙතන අපේ ඥාතියෙක්, මිත්‍රයෙක්, අපේ දරුවෙක්, එහෙම නැත්නම් තමන්වත් මෙතන සම්බන්ධ වෙලා නැහැ. ලෝක සත්‍යය කියලා කියනකොට ඒක තුළ මේ ඔක්කම සත්තු ටික එහෙම නැත්නම් සියලෝම මිනිස් ප්‍රජාව සියලෝම <clears throat> ජීවින් ටික අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් අපිට පුරා කොම්බියාට වෙනම කකුල් අතරක් තියෙන කට්ටියට වෙනම කකුල් නැති කට්ටියට වෙනම ඇති වෙච්ච කට්ටිය ඉපදෙන කට්ටියට වෙන වෙනම කරනවාට වඩා මේ සියලෝම කෙනා ඉපදෙමින් සිටින කට්ටිය, ඉපදිච්ච කට්ටිය, ඉපදෙන්න බලාපොරොත්තු වෙන්න කට්ටිය, දුර ඉන්න කට්ටිය, ළඟ ඉන්න කට්ටිය, පේන කට්ටිය, නොපෙනෙන කට්ටිය, මතකේ ඉන්න කට්ටිය, මතකේ නැති කට්ටිය, දැකපු කට්ටිය, දැකලා නැති කට්ටිය. එහෙනම් මේ විදිහට වෙන වෙනම මෛත්‍රී කරන්න ගියාම අනන්ත ප්‍රමාණ අපේ ප්‍රඥා මට්ටම් වෙනස් නිසා ගොඩාක් ජීවින් සංඛ්‍යා අපට අත්හැරෙනවා ඒ කට්ටියට මෛත්‍රිය ලැබෙන්නේ නැහැ ඇයි අපි මෛත්‍රිය කියන එක සංඛ්‍යාවකට සීමා කරන්නේ? ඇයි එක එක කට්ටියට වෙන වෙනම වඩන්නේ? එහෙම නැතිව අපි මේ පෘථිවි තරලයේ ඈත පේන්නේ නැති බැක්ටීරියාවේ ඉඳලාම මේ විඥානයේ പ്രേත ලෝක භූතවල එහෙම නැත්නම් අපාවල දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල කියන මේ දෙතිස්මා තලයේ ඉන්න සියලෝම සත්වයන්ට අපි මේක ඒකාකාරීව අපි දෙමු මේ ලෝකයේ සියලෝම සත්වයන්ට එකම ඇඳෙන් අපි බෙදමු අපේ මිතුරන්ට වෙනමත් අතුරන්ට වෙනමත් අපි මෛත්‍රිය නොකරමු. ඇයි අතුරන්ට මෛත්‍රිය පරිපූර්ණයෙන් වැඩෙන්නේ හේතුව ද්වේෂයේ වෛරය අපි තුල තිබුණොත් මිතුරන්ට මෛත්‍රිය වැඩිපුර ලැබෙනවා හේතුව අපි ගොඩාක් ඒගොල්ලන්ට ආදරේ නිසා ඒගොල්ලන්ට අනුකම්පාව වැඩි නිසා එනනම් මේ ලෝකයේ අපේ මෛත්‍රියේ උස්පාත් ප්‍රමාණයක් ඇති නොවේවා උච්චාසයන මාසයන කියන ධර්මතාවයේ ඇති නොවේවා හේතුව අපි මෛත්‍රිය මේ ලෝකේ එකම ඇඳෙන් හැමෝටම එකම විදියට බෙදන්න ඕනේ. ඒ නිසා සියලු සත්වයෝ කියලා කිව්වම මේ සෑම තලයක් තුලම සෑම මට්ටමකින්ම සෑම අවස්ථාවකම ඉන්න සෑම සත්වයකටම එකම විදියට දෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අද ඉඳලා අපි වඩන මෛත්‍රී භාවනාවේ අපි සජ්ජායනා කරන සූත්‍ර පාඨය තමයි සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවනින් සැනසෙත්වා එහෙනම් මේක නැවත නැවත සජ්ජායනා කරමු නැවත නැවත පුරුදු කරමු අපි ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස ඒකාන්ත වශයෙන්ම අපේ මෛත්‍රී භාවනාව අපගේ පරිණිරවාණයට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි